අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. අපි ගජවීර නෝන මහත්මියගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය ආරම්භ කළ දෙන විදියට. ප්‍රශ්න 30ක් ඉදිරිපත් වෙලා තියෙනවා. හරි බොහෝසත්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඉහළ වැලිමලුවෙත් ලනුපැදුරේත් ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි භාවනාවේ පියවරක් පාසා මෙනෙහි කරමින් භාවනාව සිදු කළෙමි. පළමු දිනවලට වඩා අරමුණෙහි වැඩි වාර ගණනක් සිහිය රැඳෙන බව දැනුනි. එසේ පාදයේ ඔසවන විට ඇඟිලි තුඩු ඇති ප්‍රදේශයට තද ගතියක් දැනුණු අතර පාදයේ ගෙන යන විට සැහැල්ලු බවකුත් නැවත තබන විට තද ගතියක් මෙන්ම මුළු යටිපතුලට වැලිවල සිනිඳු බව මෙන්ම ගොරෝසු බවද තෙත් බව මෙන්ම වියලි බවද හොඳින්ම දැනුනි. ඒ අතර කීප විටක්ම ශබ්දවලට මෙන්ම සිතුවිලි වලට සහ දන හිසේ වේදනාවටද හිත පිට ගිය බව දැනුණද එය නැවත ආපසු අරමුණට අරමුණට ගැනීමට හැකි විය. පරයන්ක භාවනාව. ආස්වාස ප්‍රස්වාස කරන විට හුස්ම රැල්ල වම් නාසයෙන් විවරය වටා ස්පර්ශ වීගෙන ඇති ඇතුළු වන බව දැනෙන අතර ප්‍රස්වාසයේ නාස්පුඩු දෙකෙන්ම පිටවන බවක් දැනුනි. එසේම ආශ්වාසය සිදුවන විටම උදර ප්‍රදේශයේ පිම්බීමත් ප්‍රශ්වාසයේදී උදරයේ හැකිලෙන බවත් අද්දුතු ඒ අතරතුර වරින් වර සද්දවලට සිතුවිලි වලට මෙන්ම වේදනාවල් වලටද හිත පිට පිට ගිය බව දැනුණද විනාඩි 45ක් පමණ අවසන් වන විට හුස්ම රැල්ම ඊ타මාත්ම කෙටි බවත් සිහින් බවකුත් දැනුනි. එසේම වරින් වර මුහුණේ මෙන්ම බෙල්ල ප්‍රදේශයේ අනිනවාක් මෙන් කුඩා සතෙක් ඇවිදිනවා මෙන් දැනුණු අතර ටික වේලාවකින් ඒවා මගහැරේ. තුන්වන දින මාගේ භාවනා අත්දැකීම මෙසේය. වරදක් ඇතනම් පහදා දෙනමින් ඔබ වහන්සේගේ පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටින්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔය කර සක්මනේ ලීලා තියෙන විදිහට වෙනදාට වැඩි වාර ගාණක් අරමුණේ ඉන්න බව Tamanටම වැටහීම භවනා හොඳ මංගල ලක්ෂණයක්. ඒතර කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි මේකට වෙන ක්‍රමයක් නැහැ කරලා කරලා කරලා පුරුදු කරන්න. ආය වෙන මොන්නම දෙයකින්වත් මේක හෙට්ටු කරන්න බෑ කරලාමයි කරන්නේ. දෙක වැඩි වෙලාවක් අරමුණේ හිටියොත් අරමුණේ වැඩි තොරතුරු ප්‍රමාණයක් ගන්න පුළුවන්. අරමුණේ ස්වභාව ලක්ෂණ වශයෙන් සටහන් සහ ආකාර ගොඩක් බලන්න පුළුවන්. බැලුවේ නැත්තම් කවදාකවත් මේක පෙරලෙන බවක් විපරිණාම වෙන බවක් වෙනස් වෙන බවක් දකින්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන අර ඉස්සලාම අරමුණත් එක්ක හාද කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක දිගේ යනකොට පුදුම Java කැවීමක් වෙනවා. පුදුම ත්වරණයකට ලක් වෙනවා. වේග වෙනවා. ඒක අපිට අයිති නෑ. අපිට තියෙන හැමදාම අරමුණට අඳුරලා දෙන එක. දුන්නට පස්සේ මේකේ විවිධාංගීකරණය වෙනවා. ඊට පස්සේ තොරතුරු පුදුම තොගයක් ලැබෙනවා ඒ තරමට බාහිර ලෝකේ කරදර අයින් වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයට අමාරු ටික තමයි ওই ටික. දැන් කරණ තියෙනවා ගත්ත ගැම්ම දිගට වැඩ කරගනිමින් පාරමුණේ පවතින වාර ගන්න වැඩි කරගෙන ගියොත් ඒකට පොඩි උනන්දුවක් කරන්න පුළුවන් අරමුණේ පවත්නකොට දකින්න තොරතුරු ඒවට කියනවා සටහන් කියලා නැත්නම් ආකාර පුළුවන් තරම් වார்த்தාවට දාන්න දාන තරමට ධෛර්යයක් ඇති වෙනවා ඒ එතකොට අනිත් දවසේ පටන් ගන්න භාවනාව අර ගැම්ම නතර කරපු තැනකේ. ඒ නිසා හොඳයි අපි යනවා ඊගායකට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේ වார்த்தාව. ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාස ඉරියව්වේ සකස් වී හිඳ ගතිමි. සිත ඉරියව්වේ පැවැත්වීම ඉන්පසු ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කෙලිමි. ආස්වාසයේ සිදුවන විට ආස්වාසයේ බව මෙනෙහි කළෙමි. ටික වේලාවක් යනතුරු ආස්වාසයේ දැනුනි නාස් පුඩුවකට පමණි. ප්‍රස්වාස සුලං රැල්ල උණුසුම්ම පිටවන බව දැනුනි. ආස්වාස ප්‍රස්වාස සුලං රැලි හතරක් හෝ පහක් පමණක් සතියෙන් ගැනීමට පුළුවන් වූ අතර හැම විටම සිතුවිලි නිසා සතිය පිට ගිය බව දැනුනි. සිතුවිලි වල අදහස් සැලසුම් ආදිය නිසා සිත පිටව යයි. පිටව ගිය බව දැනගතිමි. එම අවස්ථාවේදී නැවත මූල කර්මස්ථානයේ මෙනෙහි කළෙමි. මේ ආකාරයට පැයකට ආසන්න කාලයක් පරයන්ක භාවනාව කළෙමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මුලින්ම සක්මන් මළුවේ සිටගෙන සක්මනට අදිස්ථාන කර ගතිමි. දකුණ වම වශයෙන් මුලින් කීප වාරයක් සක්මන් කළ පසු ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් කරගෙන යාම සිදු කළෙමි. ඒ අවස්ථාවේදී සිත පිටව යාමක් නැත. ශබ්ද ඇසේ, රූප පෙනේ. වම් පාය විලුඹ එසවීමේදී මහපට ඇඟිල්ල තුඩින් ගිලිහි එම පාය නැවත විලුඹ කෙළවරින් බිම වැදීමේදී ශරීරයේ එම දෙසට පැද්දී ඉදිරියට යන බවක් එම අවස්ථාවේදී පායයට ශරීරයේ බර දැනෙන බවත් දුටු මේ ආකාරයට සක්මණේ පැයක පමණ කාලයක් ගත කිරීමට හැකියිය. පරයන්කයට වඩා සක්මනට ලැබියාවක් ඇති බව බවත් සිටේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සහ උතුම් නිර්වාණයම අවබෝධ වේවායි පතමි. ඒ පරයන්ක විස්තරේ තියෙනවා හුස්ම රැලි දෙක තුනකට පස්සේ හිතවිල්ලකට යනවායි කියලා. ඉතින් ඒක ලොකු සොයා ගැනීමක්. හුස්මෙන් එහා පැත්තට යනවා හිතවිල්ලක් නෙවෙයි වේදනාවට යන්න පුළුවන්. සද්ද වලට යන්න පුළුවන්. එහෙම නෙවෙයි යන්නේ හිතවිල්ලකට කියලා. එතකොට බලන්න මේ හිතවිල්ලකට ගියාට පස්සේ හිතවිල්ලකට ගිය බව දැනගන්නේ මොකෙන්ද කියලා. ආනපන නෙවෙයි දැන් ඉන්නේ හිතවිල්ල කියලා ඒකට මොකක් හරි අපිට හෝඩුවාවක් තියෙනවා. අනේ හෝඩුවාව හොඳට දැනගන්න. එතකොට දන්නවා ආනපනිනකොට ආනපන හෝඩුවාව දන්නවා වගේම හිතවිල්ලක ඉන්නකොට හිතවිල්ලට හෝඩුවාවක් තියෙනවා. අනේ හෝඩුවාව දන්නවනම් දෙකම සතිය අතින් සමානයි. ඒ දැනගන්නේ කොහොමද මේක සද්දයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක ආනපන නෙවෙයි. ආන්නේ හොඩුව වරහා තමයි ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඉතින් ඒක බලන සුළුව ගියා නම් හිතවිල්ල කියලා කියන හතුරෙක් නෙවෙයි ආපු කෙනාගේ හොඩුවාව බලනවා මේ හොඩුවාව සටහන් ආකාර වශයෙන් තමයි කියන්නේ. ඒකට සක්මන් කරනකොටත් හිත ඕන තැනක ගියාවයි. ගිය හැම තැනකම ලකුණක් තියෙනවා. සංඥාවක් තියෙනවා. අරමුණක් තියෙනවා. ආලම්බණයක් තියෙනවා. හොඩුවාවක් තියෙනවා. පිළිමිබුවක් තියෙනවා. ආන්න ඒක පොඩ්ඩක් බලන්න ඒක හිතලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා. පුළුවන් තරම් ගිය ගිය තැන ලකුණු තියෙනවා තියෙනවා ආන්න එක දැනගෙන ඒක හරියට වාර්තා කරන්න පුළුවන් නම් ගියේ හිතවිල්ලකටද වේදනාවකටද සද්දයකටද ආනාපාන කියලා ප්‍රශ්නයක් නැහැ. සතිය මේ ඔක්කොටම සමසේ සලකන්න පටන් ගන්නවා. සැකනම් මේ අතරතුර සැකනම් මේ පාලනයකින් තොරකද යන්නේ පානාපානකේ ඇතුවද යන්නේ කියලා සැකනම් ආනපන්න දාලා බලන්න. එහෙම නැහෙනේ යන අතේ යන්න අරින්න යන යන දැන බුක් කීපින් කරන්න. මේ තියෙන හිතවිල්ලක් මේක සද්දයක් මේක වේදනාවක් මේක ආනපාන කොහොමද දන්නේ? මෙන්න මේ ලකුණේ. ආන්න ඒකට අපිට තේනවා මේ හිත කොච්චර රස්තියාදු පෙන්නන්න නන්නත් අර ගියත් ගියේ පාර අල්ලතයි. ඒ අල්ලනකොට අහන්න දෙයක් නැහැ වෙනස් වෙනවා කියන එක. ඒ වෙනස් වීමට විරුද්ධවනේ මේ කතා කරන්නේ මේ එකම අරමුණේ හිටියේ නැතිගේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. එකම අරමුණක් දීලා බලන්න. අපි ප්‍රස්තාරයක් කරනකොට පාදක රේඛාවක් ගහනවා. ඒ රේඛාවට සාපේක්ෂව පේන ප්‍රස්තාරය ඉහළ පහළ යන හැටි. පාදම ගහන පාදම රේඛාවට සාපේක්ෂව තමයි පේන්නේ. ඒක තමයි ආනපාන. ඊට සාපේක්ෂව හිතවිලි එනවා, වේදනාව එනවා, ශබ්ද එනවා. ආනපානට යනවා, පිම්බීම හැකිලිමට යනවා. මොන දෙයට ගියත් ගිය තැන දන්නවනම් ගිය බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් සතියේට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒකේ සක්මනේදී ওই විස්තර කරලා තියෙන විදිහට ඒකට සාතර ගතිය වැඩි ගතියක් තියෙනවා. පරියන්කේදී හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙනවා වෙනුවට ගිය තැන ප්‍රත්‍යක්ෂණය කරන්න. මෙතෙන්යි ගියේ කියලා උරගා බලන්න. හෝඩුවව ගන්න. ඒ බව දන්නවනම් කෙලස් වෙන්න තියෙන ඉඩ අඩුයි. අපේ අවදියට හිත සතියට අවදියට එලෙබිටි එළඹ සිටි ගතියකට තියෙන ඉඩ වැඩි. අන්න ඒක පිළිබඳව යෝගාවචරයට දැන් ඉතින් සැලකිලිමත් වෙන්න වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්කය. පරයන්ක ස්වභාවය මෙනෙහි කරමින් භාවනාවට අවතීර්ණ වන මා හට නොබෝ වේලාවකින් මුහුණට ඉදිකටු තුඩකින් අනිනවාක් මෙන් දැනිනි. එය දැනෙනවා ලෙස මෙනෙහි කරමින් සිටින විට එය තුනී වී නැවත උදරය පිම්බීම සහ හැකිලිම අරමුණු වෙයි. නැවත වාර 3-4ක් ඒ මෙනෙහි කරන විට අවට ඇති ශබ්ද කරා සිත දුවයි. එවිට ඇහෙනවා ලෙස මෙනෙහි කරන විට ඒ නොබෝ වේලාවකින් තුනී වී ගොස් සිත නිශ්චලවත් පවතී. නැවත ශබ්ද කරා යන විට පෙර ලෙසම ඇහෙනවා මෙනෙහි කළ විට නැවත සිත නිශ්චල වෙයි. හෝ උදරය පිම්බීම හෝ හැකිලීම කෙරෙහි අරමුණු වෙයි. මා කෙරෙහි අනුකම්පාවෙන් කරුණ පහදා දෙන සීක්වා ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් පරම රමණීය වූ නිවන අවබෝධ වේවා. මේ පේන විදියට බාධාවක් පේන්නේ නැහැ භාවනාවේ. මේ විදියට දිගට කරගෙන කරගෙන යන්න. එතකොට මේ Tamange මුදාන ප්‍රධාන අරමුණ තියෙද්දි මේ වගේ ඉදිකටු අනිනවා, වේදනා, හිතවිලි සද්ද එනවා. ඒන කිසිම දෙයක් අහේතුක අප්‍රත්‍යයෙන් එනව නෙවෙයි. ඉගෙනේ හේතු ප්‍රත්‍ය මේ අවිල තියෙන අසවලයි කියලා දැනගන්න බලන්න. දැනගෙන මෙනෙහි කරන්න හැබැයි තර දුරුවන් කරන අදහසින් මෙනෙහි කරන්න එපා. දැනගන්න සමහර වෙලාවට වෙලාවක් එයි මෙනෙහි නොකරම මේක හසුරන්න පුළුවන් වෙලාව. මෙනෙහි කරන්න ඕනේ බලාගෙන ඉන්නකොට ඒකේ තව එකක් එනකොට මෙයා යනවා. තව එකක් එනකොට මෙයා යනවා. ඉතින් ඒකෙන්ම ඇති වෙලා ඒකෙම නැති වෙලා යන தත්ත්වයට එනකොට මෙනෙහි නොකරම එතෙන් යන්න පුළුවන්. ඒ එතකොට ඒ යන යන දේ ආනපානයම මූල කර්මස්ථානයම විය යුතු නැහැ. එකින් එකින් එකින් එකින් මාරු වෙනවා. ආනපාන බැලුවත් ආස්වාස ප්‍රසවාසය මාරු වෙනවනේ ප්‍රසවාසයට ආස්වාසය මාරු වෙනවනේ. ඊට වැඩි මේක අර බත්තලී ඉතන කොට වගේ ගොජ ගොජ ගොජ ගොජ ගහලා ගොජේ කියලාත් අපි ඔකට කියනවා. ගවර වලක් වගේ පැහෙන්න පටන් ගන්නවා. ආන්නේ මට්ටමට යන්න නම් මේකට සමීපව බලන්න ඕනේ. අරමුණු තෝරන්නත් එපා. ආරම්භක යෝගාචර තෝරන්න ඕනේ. මම ඒක නෑ කියන්නේ. නමුත් මෙතෙන්ට ගියාට පස්සේ ඔක්කොම ස්වයන් සිද්ධව ග්‍රාහලිය පැලිනවා පැිනවා වගේ කිරිමුට්ටියක් උතුරනවා වගේ බත්තලිය ගොත ගොත ගන්නවා වගේ එන්න පටන් ගන්නකොට ප්‍රමුඛ ස්ථානේ දෙන්න ඕනකමක්ම නැහැ මූල කර්මස්ථාන. එහෙමම ඒක දරා දින්න නැතුව ගින්දර දාන්නයි තියෙන්නේ. ඒතර ගොජ ගොජ ගොජ ගොජ ගාලා එන්න පටන් අර ගන්නවා. ආන් ඒ தත්වෙට යන්න බය වෙන කෙනා තමයි නිතර නිතර මෙනෙහි කරමින් පස්සට ගහන්නේ. මෙනෙහි නොකර යන්න පුළුවන් නම් මෙනේ නොකර යන්න කියන එකයි මම මේ කියන දේ කිටි අදහස. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. 25 වෙනි දින පරයන්ක භාවනාවේ අත්දැකීම. රාත්‍රිය 8:25ට පමණ මම පරයන්ක භාවනාව සඳහා ආසනයේ මත හොඳින් වාඩි වී හුස්ම රැල්ල දිහා අවධානය යොමු කළා. මුල් කාලයේදී ඒ නාසිකාග්‍රයේ කෙළවරේ ප්‍රකට වූ අතර ටික වේලාවකින් ආනාපානයේ සියුම් වෙන්න පටන් ගත්තා. අහල පහල ශබ්ද ඇසුණත් මායේ කෙරේ හැකිතරම් දුරට සිත යොමු නොකර සියුම් වූ හුස්ම රැල්ල තුලම සිත යොමු කර සිටියා. මේ කොපමණ වාර ගණනක්ද කාලයක් කියා සිව නොහැක. නොහැකි අතර මා හිතනවා විනාඩි 10ක් හෝ 15ක් පමණ කියා. ඉන්පසු හුස්ම රැල්ල තව තවත් සියුම් වී නොදැනීම ගියා. ඔබ වහන්සේ දේශනාවලදී කලින් අසා තිබූ නිසා මා සිතාමතා හුස්ම ගැනීමක් හෝ කය සෙලවීමක් වත් කළේ නැහැ. ඒ වෙනිට මගේ සිත නාසයේ සිට මීටරයක් පමණ දුරකින් තමයි මේ හුස්ම රැල්ල නිරීක්ෂණය කරමින් සිටියේ. මාගේ මුහුණ ඒ මීටරයක් තරම් ගෝලාකාරයයි කිව හැකි කළු පාට හා දුඹුරු පාට මිශ්‍ර හිස් අවකාශය තුලයි තිබුණේ. මම ඒ විට ඒ ගැන නොසිතා කය ගැන නිරීක්ෂණය කළා. එවිට මට දැනුණා දෙතුන් වරක් පිටේ සියුම් ඇවිලීමක් වේදනාවක් කයද ඊතා නිසල්මන්ම තිබුණා. අවට ශබ්ද පවා මට හොඳ හැටි ඇසුණා. මා නැවතත් හුස්ම රැල්ල කොහෙද කියා නිරීක්ෂණය කළ එය මම නිරීක්ෂණය වූ නිරීක්ෂණය කළද එය මට නිරීක්ෂණය වූයේ නැහැ. පොළව තුල සමාන ශාලාව තුල එක එක අය ෆෝන් එක ඕෆ් කර ඇවිදින හඬ ඇසුණා. මා නැවතත් කය දෙස බැලීමේදී එකපාරක් දෙපාරක් හෘදේ යන්තම් ගැස්සෙනවා වාගේ දැනුණා. කකුලක වලලු කර හිරවි තිබෙන තැනක නහරයකින් ලේ පැනපැන යනවා වගේ එකවරක් දැනුණා. මේ කයේ වෙන කයේ කිසිම දෙයක් හෝ වේදනාවක් දැනුනේ නැහැ. මට නිදිමත ගතියක් හෝ තෙහෙට්ටුවක් නොදැනුණු අතර පහළ පිරිමි ළමයින් කීප දෙනෙක් ශබ්ද නගන ආකාරය හොඳින් ඇසුණා. මට මේ ආකාරයට ඕනෑතරම් වේලා ඉන්න පුළුවන්කම තිබුණත් හුස්ම රැල්ල නැවත නිරීක්ෂණය කිරීමේදී නොදැනුණු නොලඳුණු නිසාත් මා ඇස් ඇර පියවි තත්වයටපත් උන්. පත් වුණා. මේ සියලු දේවල් සිදුවීමේට පැයකුත් විනාඩි 5ක් පමණ ගත වී තිබුණි. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් නිවනම අවබෝධ වේවා. මේකේ අර අවසානයේ තියෙන වාක්‍යයක් මට මේ විදිහට දිගටම ඉන්න පුළුවන් වුණාට හුස්ම රැල්ල නැතිවීමත් මේකත් ඒකත් ඒකත් මේකත් නිසා හිත පිට ගිය කියලා අන්නේ වාක්‍ය නැවත අන්තිමේට ඉස්සලා තියෙන තුන්වෙනි වාක්‍යම හිතන්න. ශබ්ද නකන ආකාරය හොඳින් ඇසුණා. මට මේ ආකාරයට ඕනෑ තරම් වේලා ඉන්න පුළුවන්කම තිබුණත් හුස්ම නැවත නිරීක්ෂණය කිරීමේදී නොදැනුණු නොලැඹුණු නිසාත් මා ඇස් ඇර පියවි තත්වයටපත් වුණා. මේ සියලු දේවල් සිදුවීමේට පැයකුත් විනාඩි 5ක පමණ කාලයක් ගත වී තිබුණි. ඔය මේක සත්‍යනේ මුලදී ලියලා තියෙනවා මේ විදිහට ආහනපානෙ නැති වෙලා යන වෙලාවදී නින්දට වැටෙන්නෙත් නැතුව සැක් කරන්නෙත් නැතුව ඉන්න මට දැනුම ලැබුණයි කියලා මේ බණේ. නැත්නම් අන්තිමටම කියනවා ආයෙසරයක් ආහනපානෙ බලනකොට නොතිබීම නිසා සැකමතු වෙලා මැත්තේ ගැල්ලා නැගිටලා ගියයි කියලා. ඉතින් ඒක නිසා එකම පුද්ගලයාට වුණත් වර එක මේ වගේ කලියුත් Tamanටම වැටෙනවා. Tamanලාට ඒ අන්දබන්ද වෙලා නැගිටතර පස්සේ තමයි ඒක තේරෙන්නේ. ඒක නිසා මේ අරමුණ ගෙවෙනවා. අරමුණ දිහා බලනකොට පේන්නේ නැහැ කියලා කියනවනම් අරමුණේ කෙලෙස් උපදින්නේ නැහැ කියන එකයි තියෙන්නේ. ඉතින් අපිට අර කෙලෙස් උපදින්නේ නැති වෙනකොට ඉන්න බෑ. ගාය. ඉතින් මොන හරි හොයනවා. ඉතින් ඒක ලස්සන මේ කලින් කියපු කෙනාම මේ ලියන්නේ. කලින් ලියලා තියෙනවා සාංශකේ ඉස්සර බණ නිසා මම මෙහෙම හුස්ම නැති වෙන යන වෙලාවේදී ආයේ හුස්ම ගන්න ගියේ නැහැ. එහෙම නැත්නම් ඒක අනුග්‍රහ කරන දන්නවයි කිය. ආයෙසටක් ඊට පස්සේ ලියනවා අනුග්‍රහ කරගන්න දන්නේ නැතිකම නිසා උස්ම දිහා බැලුවා තිබුණේ මට හිත විශ්සුනා මම නැගිටලා ගියයි කියලා. ඒක නිසා අර ඉස්සල්ලා කියවලා තියෙන එක තමයි ගරු කරන්න ඕනේ. එහෙම නැතිනම් කෙලස් නැහැ කියන එකයි තියෙන්නේ. ඉතින් එහෙම පුළුවන් තරම් පුළුවන්කම ඉන්න තියේදී අපි ආයෙසරයක් හිතට සැකයක් දාලා අනවශ්‍ය ප්‍රශ්නයක් දාලා ඒ නැගිටලා ගිය එකට දෙයන්නාංශය බලපාන්නේ නැහනේ. Tamangema තියෙන මේ එක තැනක ඉන්න බැරි කමනේ තියෙන අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකට තමයි කියන්නේ මෝහේ කෙලස් මායя. අපි මායя කියලා කට ලොකුවට දත් දෙකක් තියෙන එකක් අතකට පිටියේ ඉසියට හරියන්නේ නැහැ. එලා ඉන්න පුළුවන් තියෙනවා නමුත් ඉන්නේ නැහැ. ඒ වුණත් වැරදි නැහැ. මොකද ලියන්න පුළුවන්කම තියෙනවනේ මට උනේ මේකයි කියලා. ඒකෙන් පුළුවන් තව කෙනෙකුට අත දෙන්න. නිසා මතක තියාගන්න අපේ චීන භාවනාවට මොනම බාහිර බාධාවක්වත් නැහැ. තියෙන්නේ බාධා දෙකයි අවිද්‍යාවයි තණ්හාවයි. ඒක තේරුම් ගත්ත දවසේ අපි අනුරට චෝදනා කිරීම නතර කරයි. අපිට කොච්චර යන්න පාර තිබුණත් අපි මේ ලන්දක් බැදිවල යනවා. කටු කටු කොහොල්ල වල ඇවිදිනවා. මොකද කටු කොහොල්ල පුරුදු වෙලා. ඒ නිසා අනිත් දවස් වෙනකොට ලියපු නිසායි මට මේ ටික අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුණේ. කොහොම තමයි ඒක නිසා තව කෙනෙක් වැරද්දක් කරනකොට හිතන්න එපා. ඒ මිනිසයා අමනෙක්, මෝලෙක්, මෝඩෙක් කියලා. කරන්න හරි දේ දැනගෙන හරි දේ කරන්න ගියත් අපේ සංසාර පුරුද්ද දැක දැක වරද්දනවා. දැක දැක වරද්දනවා. ඒ නිසා තව කෙනෙකුට අනුකම්පා කරන්න ඕන. එහෙම අනුකම්පා කරනවා නම් මොකද මේ ධම්මජීව හඳු මෙච්චර බණින්නේ කියන එක ප්‍රශ්නයක් තමයි. ඉතින් 100ක් එකතු වෙච්චාම එකට දෙනකොට බයිනවා ඉතින් අනික කච්චත් ඒකට ලියන එක හරි නතර කරන්නේ අඩු කරන්නේ. ඒකයි එහෙම කරන්නේ. ඒ බයින් එකයි කැතයි. ඇත්තටම කැතයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ ඊළඟ ඒ අදවස් තුනක අත්දැකීම් තමයි මහත්යමයි ලියලා තියෙන්නේ එක්කෙනාමයි. එකක් තියුණොත් මට ඇති. ඒක නිසා ඒක වැඩමුණු සංවිධානයේට මම කියනවා මේක කියවලා එයාගේ අදහස් වල හැටියට තියෙන එක අත්දැකීමක් ගත්තොත් කනබර අද නඩු ওই විදිහට ගත්තොත් නඩු 90ක් වෙනවා. හරි දැන්නම නඩු 30ක් තියෙනවා. එකක් අත් තුන තුනට කඩන්න කිව්වොත් බේරන්න බෑ. සයන්ස් අන්තිම අත්දැකීම් තියෙනවද? දැන් නෑ. ඒක අපිට බෑනේ තීන්දුව කරන්න. ඒ දීපේක නඩ දෙන්න කොයි එකද දෙන්න ඕනේ කියලා අහන්නේ. එතකොට එයා කියාවි මෙන්න මේක ගත්තොත් හොඳයි කියලා. අන්තිම අපි ඒක අනිත්‍ය කියවමු. අනිත් ප්‍රශ්නේ අපි පටන් ගමු මේ මහත්ය එක තෝරනකම්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පරියංකයට ගිය සැනින් ආනාපානයේ අභිබවා කයේ කම්පන චංචල ධාරාවන් මතුවේ. එවිට ඒ දෙස බලා සිටින විට ටික වේලාවකින් එම චංචල ගතිය කයින් පිටතත් දැනේ. කයෙන් සිත මුදවා ඒ දෙස බලන විට විවිධ ආකාර සතහන් වලින් මේ චංචල ස්වභාවය සිතට දැනේ. විතක වෘත්තයක් තුළ ඊට කුඩා වෘත්ත රාශියක් සාමාන්‍ය වේගෙන් අඳිමි. අඳින ක්‍රියාවලියක් සිදුවේ. එම අරමුණට වඩාත් ලං වූ විට මේ වෘත්ත ඊතා කුඩා වේ. වර එක විශාල වේ. මේ කුඩා වීම විශාල වීම ලොකු වෘත්තය තුල පමණක් සිදුවේ. තවත් වරක ලේ ගමනයක සිදුවන චලනයේසේ දැනේ. තවත් වරක ධාන්‍ය ගොඩක එක එක ධාන්‍යත අහුලන ආකාරයක් දැනේ. මේ අවස්ථාවේදී සිත් රාශියක් ඇති වෙනවාසේ හැඟේ. එවිට පූර්ණ අවදි වීමක් මතින් හා වීරයකින් එම උපදින සිත් පිරිසිදුව දැකීමට උත්සාහ වෙමි. වරහන් ඇතුලේ සිතුවලි වලින් තොරව මේ தත්ත්වයේ කලකපටන් අත්විඳිමි. පය දෙකකට වැඩි කාලයක් පරයන්කේ හිඳින මා පූර්ණ අවදියෙන් සිටින විට එන සිතුවිලි වහා හඳුනාගෙන ඒවා බැහැර කරමි. දැඩි සතිමත් බව තුල විටක ඉරියව් ඉබේ වෙනස්ව ගොස් වෙනස් ගොස් බව පෙනේ. සිතුවිලි වලින් තොර තත්ත්වයක් ප්‍රමෝදයේ පහළ කොටත් විඳිමි. සක්මන් භාවනාව සක්මනේදී මා මෙනෙහි කරන්නේ পায় පොළොව මත පතිත වන ස්පර්ශය පමණි. එවිට මා පරයන්කේදී අත්විඳින ස්වභාවය හා සමාන බව හැඟේ. ඔබ වහන්සේගේ උපදෙස් මතින් සිතුවිලි පිළිබඳ අමනාප ඇති කර නොගෙන භාවනාවේ යෙදෙමි. ඉදිරියට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක අර රසවත් හරිය තියෙන මුල් එකේ නැත්තම් පරියංක භාවනාවේදී ඒ විදිහට සිද්ධි රාශි ගොඩාක් සිදු වෙනකොට අපිට තියෙන නිරීක්ෂකයේ තත්වයක් අපිට තියෙන සිද්ධි ඔක්කොම පුළුවන් තරම් ආසන්න කරලා උත්සන්න කරලා වැඩි වේලාවක් බලන ඉන්නකොට පේනවා එක මූණත් ආඩුවක් දෙසරයක් පෙන්වන්නේ නැහැ. එක එක පෙන්නපු සංකලනයක් ආයෙ පෙන්වන්නේ නැහැ. ඒ තරම්ම මේක සීක්‍රේ විනාශ වෙනවා. ඒකට කියනවා සංකතට්ඨෝ විපරිණාමට්ඨෝ කියලා. පෙන්නපු තහඩුව ඒ ඒ සංකල්පනේ ආයෙ පෙන්න නැත්තරම් ශීඝ්‍ර වෙනස් වෙනවා. තව ලං වෙලා බැලුවොත් චක්‍ර ඇතුලේ චක්‍ර තියනා වගේ ඔය හැම විද්‍යාඥයෙක්ම ඉදිරිපත් කළ තියෙන සංකල්පොන් වගේ පිස්සුවක් තමයි. ඒ මිසර ප්‍රශ්නයක් ආපම කල්පනා කරලා බුදිය ගන්න බුදිය ගත්තා ඔන්න ණයෙ පේන ඔන්න වව්වෙන්ද අපිට උගන්වනවා ගෙනල්ලා මෙන්න මේමයි බෙන්චීන් වලල්ල මෙහෙමයි තියෙන්නේ කියලා. අරූ බීලා බුදිය ගත්තට පස්සේ දැකපු හීනයක් විතරයි. දැන් අපි බෙන්සින් දකින්න ওই විදිහට තමයි. අපි හිතනවා බෙන්සින් වල තියෙන වගේ වලල්ලක් කියලා. ඒ යකා බුදියාට ඉන්නකොට මම දැන් යකා කියන්නේ නැහැ විද්‍යාඥයෙක්. නයි වගේක් ගිහිල්ලා එක පාට නයික තමන්ගේ වලිගය අල්ලගත්ත දැක්කලු. එතකොට මෙයාට තියෙන හරියට හරිනේ ඔක්සිජන් සහ කාබන් අතර තියෙන සම්බන්ධතාවයේ 8යි දෙක සම්බන්ධ කරන්න පුළුවන් මේ චක්‍රයක් දාපුවාම කියලා. ඊට පස්සේ උට Nobel Prize දීලා දැන් අපිත් කලුලෑලි දිගටම බෙන්සින් ලියනකොට ලියනවා. පිස්සු. යකාට මේ පිස්සු. මේ හිනේ මොනවට දැක්කට පස්සේ අනිකේ ඔක්කොම හා කිව්වට පස්සේ අරුවටත් පිස්සු කියලා කියන්නේ. එතකොට උට Nobel Prize හම්බ වෙනවා. ඉතින් මේ වගේ නිකන් ඉලෙක්ට්‍රෝන කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන කියන්නේ මෙහෙමයි. මේ නියුට්‍රෝනේ මෙහෙමයි. මේ කියලා ඇඳලා පෙන්නන කළු ලෑලුවගේ අප්පච්චි කියලා දුන්නේ වගේ. පච්ච. ඔය එක එක්කත් නෑ 1950 ගණන් වෙන්න ඉසලා විදුලිය ධන ආග්‍රේණලා ඍණාග්‍රේට යනවායි කියලා කිව්වේ. ඊට පස්සේ සම්බන්ධන කිව්වා නෑ නෑ නෑ නෑ වැරදි වැරදි වැරදි ඍණාග්‍රේණලා ධනාග්‍රේට යන්නේ කියලා. දැන් මොනාග්‍රේණලා මොකාට යනවද කියලා එක එකක් දැකලා නෙවෙයිනේ කතා කරන්නේ. ඒ වගේ සංකල්ප. ඒත් ගොඩාක් ඉන්නරින්න පුත්‍රජානන්සි කියන්නේ මේක අසවල් සංකල්පය කියලා හොයාගන්න බැරි තරම් සංකල්ප රාශියක් මාරු වෙනකොට එකක් අහුලනවා කියන එක තමයි තකතිරුකම. එකක් අහුලන්නේ ඒකට තියෙන කෑදරකම නිසා මේක එකින් එක යන්න ආරින්. එකින් එක යන්න ගියාම මේ ලෝකෙ විස්තර කරන්න පුළුවන් කිසිම සමීකරණයක් නැහැ. গোল্ডන් රූල් එකක් නැහැ. තියරි එකක් දෙන්න බෑ. ඒකේ කෑලි අල්ලගෙන ඒගොල්ලෝ Nobel Prize කඩාගෙන කෑවට බුදුජානනාංශය කියන්නේ එහෙම එහෙම කරන්න බෑ. ඉතින් අපිට එතකොට මොකද වාගේ නිකන් අර මේක. හේ ගොජේ කියලා කියන්නේ. තව සමීපෙලා බලන්න. තව සමීපෙලා බලනකොට තේනවා ඒකේ කිසිම යෝජනාවක් නැහැ. ඒක නිකන් පනුරිත්තක් වගේ. නලිය නලිය තියෙන ගොජේ බුදුහාමර මේකට කියන්නේ සන්තතිය කියලා. ඒ සන්තතිය තමයි මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකේ ඉන්ද්‍රිය බද්ධ ඥාණය ආර්ය ලෝකයටපත් කරනකොට සන්තතිය බාටපත් වෙන සන්තතිය තමයි අපි අනිච්චං කියලා කියන්නේ. ඊට පස්සේ ඒක දුක්ඛං අනත්තං තමයි. ඉතින් මේක බලන්න ඉන්න බැරිකමයි ප්‍රශ්නේ. ඒකට හොඳටම පැහැදිලි ඕකෙන් අපි නියාමයක් හැදුවොත් ඊට පස්සේ අපි අසවල් නියාමයේ හොයාගත්ත පිස්සයි කියලා නමකුත් වැටෙනවා. බුදුසසුන කිසිම දෙයකට න්‍යාය දෙන්න ගියේ නැහැ. කුට්ටි කඩන්න ගියේ නැහැ. මේක නිතරම ගොජක්. මේක ෆ්ලක්ස්. එහෙම නැත්නම් සන්තතිය කියන නම දාලා තියෙනවා. ඒක භාවනා ඊට වැදගත් වෙනවා. භාවනාවෙන් ඊටමත් වැදගත් වෙන නිසා මේ සන්තතිය නිතර වැඩි වේලාවක් ඉන්න විදිහට හිත හදාගෙන විසිල්ලෙන් කටයුතු කරන්න ඕන. පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ පරයන්කේදී පහසු ලෙස පරයන්කේ හිඳ කීපවරක් හිතට කතා කර සිමින් සෙමින් කය දෙසට යොමු කරගත්තා. සංසුන් වී සිටියා. හුස්ම වැටෙනවා දැනුණා. හුස්ම දෙස බැලුවා. දකුණු නාසයෙන් ඇතුළතින් සුලන් ධාරාවක් දැනුණා. ආස්වාසයේ සීතලට හා සෙමින්ද ප්‍රස්වාසයේ උණුසුම් හා මදක් වේගයෙන්ද පිටවන බව දැනුණා. අතරමැද ශබ්ද ඇසුණද එක්වරක් පමණ මෙනෙහි කර නැවත හුස්ම වෙතට ආවා. කකුලේ මද හිරිවැටීමක් දැනුණද ඒ දෙස ඊතරම් අවධානය යොමු නොකළෙමි. තව දුරටත් හුස්ම දෙස බැලුවා. යම් වේලාවක හුස්ම නොදෙනී ගියා. ඇඟෙහි සැහැල්ලුවක් නොදෙනීමක් දැනුණා. ටික වේලාවකින් වම් නාසයෙන් ආස්වාසය හා ප්‍රස්වාසය දැනුණා. තව ටික වේලාවක් එසේ සිටින විට මා ගැන මට සතුටක් ඇති වුණා. මා භාවනාවට ආධුනිකයෙක් වන අතර මෙවැනි අත්දැකීමක් මා පින් මින් පෙර ලබා නොතිබීම නිසා ටික වේලාවකින් එසේ සිට ඇස් ඇරියා ශරීරයේ යට කොටස හිරි වැටි නැති බව දැනගතිමි සක්මන ඇඟ සැහැල්ලු කරගෙන සක්මන ආරම්භ වෙමි වම දකුණ ලෙස අවධානයෙන් සක්මන් කළෙමි හැරෙන විට දෙනෙත මදක් පියා ගනිමින් හැරුණෙමි සක්මනේදී සමහර විට හිත පිටයයි ඒ බොහෝ විට බාහිර දේ නිසා නොව සිතෙන්ම හටගන්නා සිතුවිලි නිසායි. ඒත් නැවත කලබල නැතිව කරුණාවෙන් සිත පාදයට යොමු කර ගතිමි. ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් සොයම පතමි. ඔය මේකේ තියෙනවා නිකන් කුතුහලයේ සඳහා මතු කරන එක වාක්‍යයක තියෙනවා මම මේ කයත් නොදෙනේ කියලා නොදෙන්න බව දැනුණයි කියලා. තව තැනක තියෙනවා නැගිටට පස්සේ යටිකය ක්ලාන්ත හිරි වැටලා නැතුව බව දන්නවයි කියලා. ඉතින් මේකේ නොදැනුණ බව දැනගත්තේ මොකකින්ද කියලා ඇහුවොත් එහෙම බරපතල ප්‍රශ්නයක්. ආ දන්න බව දැනගන්නම් ලකුණක් තියෙනවා. හොල්මනක් තියෙනවා. හුවඩුවාවක් තියෙනවා. නොදැනීම දැනගන්නේ කොහොමද? මට මොනවක්වත් දැනුන්නේ නැහැ කියලා දැනගන්නවයි කියලා කියන එක ඒක ව්‍යාකරණ අනුකූල නැහැ. මොකද රචනයේට ලියන්නත් වෙනවා. ඒක නිසා අනිත් දවසේ බලන්න මම යම් වෙලාවක දන්න බව නම් දන්න මේක රූපයක් මේක සද්දයක් මේක ගන්ධයක් මේක රසයක් මේක ඇහි මේක කනේ මේක නාසයෙන් කියලා ලකුණු තියෙනවා හෝඩුවවල් තියෙනවානේ නොදැනීම දන්නේ කොහොමද කියලා බලන්න. ඇයි එහෙම කියන්නේ? සමහර විටක නිවන තියෙන එතන. මේක හිතලුවද්ද හීනයක් බය වෙලාද නැත්නම් මේකට සාදරව ගිහිලාද මොකද්ද කියලා දැනගන්න ඉස්සෙල්ලා මොකෙන්ද මම නොදැනීම දැනගත්තේ කියන එක දැනගන්න උත්සාහ කළොත් ඒක තද්දබර ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. මොකද භාවනා කරන්නේ නැති කෙනෙකුට කවදාකවත් ඔක මතුවෙන්නේ නැහැ. භාවනා කරනකොට මතුවෙනවා. මතුනට පස්සේ ඔය දැන් විද්‍යාඥයෝ බ්ලැක් හෝල් එකක් අල්ලන දඟලන්නේ. බ්ලැක් හෝල් එක හොයනවා. හොයන්නේ ඔයාට හම්බ වෙන්නේ නැහැ. මූල ධර්මානුකූලව අනිවාර්යයෙන්ම දන්නවා තියෙන්න ඕනේ කියලා. ඒක හදන්න ගියොත් එහෙම ඒක ලෝකයක් වුණත් ඇදලා ගන්න පුළුවන්ලු ඒකට. ඉතින් ඒ නිසා හැදුවොත් එහෙම ඔය සර්න් එකේ හදන්න ගියා ඔක්කොමලා ලෝකෙ කිව්වා මේ ලෝකේ නැති වෙන්න ඉඩ තියෙනවා බ්ලැක් හෝල් එකක් හැදුණා බ්ලැක් හෝල් එක මේ ලෝකෙ ඇදගත්තොත් ඉවරයි. ඒ නිසා පරීක්ෂණ කරන්න එපයි කියලා. ඉතින් ඒ වගේ හැම ආගමකම කෙනෙකුට පරීක්ෂණ කරන්න වෙයි කියලා. බුදුහාමුදුරන ඔත්තනමයි පරීක්ෂණේ තියෙන්නේ. ඔත්තෙන්ද ඵලයන් යනකොට බලපන් නොදැනුවත්කම දැනගන්නේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද හිතෙන්ද මොකෙන්ද? ජීතුරු කියන නෑ මේක අත්දැකීමක් තියෙනවා කියන්න බෑ කියලා. උසාවියට ගියොත් කියන නෑ බොරු. හාගෙදීපා. ඉතින් ඇත්තට භාවනා කරන එක නාසරණයි. අනාතයි. නමුත් එයාට නැවත නැවතත් එතෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. මේ නොදන්න වෙලාවේ මම නොදන්න බව දැනගත්තේ මොකෙන්ද? මොන ඉන්ද්‍රියෙන්ද? මොන හෝඩුවාවෙන්ද ඒ කිසිම සාහිත්‍යයකට එන්නේ කිසි භාෂාවකට එන්නේ කිසි ව්‍යාකරණයකට එන්නේ එතනයි ගැඹුර තියෙන්නේ. ඒ නිසා මේකෙදි බලන්න අනිත් දවසෙත් ඒකට ගිහලා බය වෙන්නත් එපා, පතන්නත් එපා. නැත්නම් ඒක වෙරිෆයි කරන්නේ කොහොමද? නැත්නම් ඒ ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා බලන්න නොදන්න ගතිය. ඉතින් කියන්න වෙනවා කවදා හෝ නොදන්න බවට අවදි වෙන්න පුළුවන් කියලා. වර්තමානට අවදි වෙනවා වගේ නොදන්න බවට අවදි වෙන්න පුළුවන්. එතකොට මේ ලෝකෙට අයිති නැහැ. ඒකට උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියනවා. නිසා දන්න දේ දැන ගැනීම හරහා තමයි නොදන්න දේට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි දන්න දේ හොඳට කොටු කරගන්න. කොටු කරලා බලන කොහොමද නොදන්න දේට යන්න කියලා. ගියාට පස්සේ ඒකට අවදි වෙච්ච දවසේ තේරෙයි මේ ලෝකේ ඉඳගෙනම, මනුස්ස ලෝකේ ඉඳගෙනම ඒ උත්තර මනස ධර්ම වලට යන්න පුළුවන් පාර තමයි ඔය තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී සම්පත් අත් වේවා. ස්වාමින් වහන්සේ මම මේ සහභාගී වන්නේ තුන්වන වැඩමුළුවටයි. මට සක්මන් භාවනාව සහ පරියංක භාවනාව ගැන ගැටලුවක් නැත. එම භාවනාවන් ප්‍රගුණ කරමින් අත්විනිමින් කරමින් සිටිමි. අවසන් වරට ආරණ්‍ය සේනාසනයේ පැමිණි අවස්ථාවේ හුස්ම රැල්ල සියුම්ම අරමුණ නැති තත්වයටපත් උනි. ලද උපදේශ අනුව පරියංක භාවනාවේදී ශරීරයේ තදින් ස්පර්ශ ස්ථාන කෙරෙහි ගැඹුරින් මනසිකාරය කරද්දී ඒ සියලු ස්ථාන බොඳව නොපෙනී ගියේය. ඊට පසු දින ශරීරයේ සංදිස්ථාන කෙරෙහි ගැඹුරින් මානසිකාරය කරන ලද්දේ ලද උපදේශ අනුවය. එහිදී ඒ ස්ථානවලට අවධානය යොමු කරත්ම එම සංදිස්ථානවල සියුම් පහසු විඳීමක් ඇති වූ බව සඳහන් කරමි. එම සංදියේද දියාරුව ගියේය. ඊට පසු භාවනාවේ යෙදෙත්ම සිත සතිමත් වීමෙන් අනතුරුව කිසිදු අරමුණක් බාහිරින් නොපැමිණේ. පෙරමින් ආලෝක සංඥා වර්ණ සංඥා හෝ අරමුණු නොගැනී ඇත්තේ හිස් බවක් පමණි. නිවසේදී භාවනාවෙන් නිරත වෙද්දී එම ශූන්‍යතාවය ඇතිවේ. ශූන්‍යතාවයම ඇතිවේ 24 25 26 යන දිනවලදී දෙම ලක්ෂණයම ප්‍රකට විය. විතක මුල් කමඨහනින් බැහැරවද සතිමත් බව නොබිදී පවතී. කායික අපහසුතාවලදී ඉරියව් වෙනස් කිරීමද පහසුවෙන් කළ හැකියි. සමාධිමත් බව ඊතා නිවි සැනසille නැගමින් පවතී. ගොරෝසු නොවු මැද ගොරෝසු නොවු මද ආලෝක ගතියක් ඇත. කිසිඳු අරමුණක් උපාදාන නොවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණිකව උපදේශ පතමි. ඔබ වහන්සේගේ ප්‍රඥාත්යිතසිකේ උපරිමයේ දක්වා වැඩෙත්වා. තෙරුවන් සරණයි. සේම ලියන එක නාගෙත් වැඩේවා. එහෙම කරන එකම දිගට දිගට කරගෙන යන්න. එතකොට Tamanට ඒ පීයක් ගන්නවා වගේ මේ මැදිල්ලෙම තමයි මේක ඔපවත් වෙන්නේ. ඒ නිසා ඕකමයි කරන්න තියෙන්නේ. දිගට කරන එකයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේ වார்த்தාව. ආසනී tempත්ව ඉරියව්ව වෙත සිත යොමා සිටියේදී හුස්ම කෙරෙහි සිහිය යොමු විය. කෙමෙන් හුස්ම සිහින් වී කෙටි වී නොදෙනී යයි. උපදේශ පරිදි ඉන්පසුද වෙන්නේ කුමක්ද යන්න ගැන සතියේ යමා බලා සිටිමි. ශරීරයේ ඇති විවිධ වේදනා ස්පර්ශයන් ශබ්ද මෙන්න වෙනස් සිතුවිලිද ඇති වී නැති වී යනු දැනේ. විතක කොන්ද කෙලින් වී ඉහළට ඇදී යාමක් මෙන් දැනේ. බෙල්ල දික් වී යනු දැනේ. එය නැති වී යනු බලා සිටිමි. විතක මෙහි විරුද්ධ දේ දැනේ. උඩුකය ඇකිලි කෙටි වී ඉහළ සිට යමෙක් පහතට ඔබා තබන්නාක් මෙන් දැනේ. ශරීරයේ ඇතැම් කොටස් ලිහිල් වී පහසු ඉරියව්වකට එනු දැනේ. එය නැති වී යනු දැනේ. ඇතැම් විට වල් බූත තේරුමක් නැති කෙටි සිහින වැනි දේ පෙනී යයි. මේ ආරම්භ වන්නේ භාවනාවේ අවසාන භාගයේ භාගයේදීය. ඔළුව බර නිදිමත වැනි ගතියක් දැනීම ඇරඹීමත් සමගය. මෙවන් කෙටි සිහින වට 7ක් හෝ 10ක් පමණ වූ ඇති වී නැති වී යනු දැනේ. කෙටි සිහිනේ දැක අවසන් වූ පසු ඒ ගැන විස්තර මතක නැත. ඇතැම් විට දල අදහසක් පවතී. නමුදු කිසිදු තේරුමක් නැති ගැළපීමක් නැති දෙයක් දුටු බව දනිමි. ඇතැම් විට ගැස්සීමෙන් නැවත සිටිනා ඉරියව්වට යොමු වීමෙන් මේ අවසන් වෙයි. එවිට භාවනා කළාද නිදි කිරා වැටුණාද කියා විගසම සිත තුල පැණයක් නැගේ. නැවත සිහිය යොදා භාවනාව කරගෙන යමි. මෙවන් විකාර පෙනෙන්නේ ඇයිද කියාද විතක සිතේ. භාවනාවට භාවනාවට කීපයකදීම මිය වූ විට සිත තුළ සියුම් නොරිස්සුමක් ඇති වූ බවද දැනුනි. අද දිනේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි දැනෙන දෙය ලෙස කෙසේ හෝ බලා සිටිනා යයි තරයේ අදිදන් කොට භාවනා කළෙමි. භාවනාවේ අවසන් භාගයේ පෙනෙන විකාර ජවනිකා අවම වී ගියේය. විතේක විවිධ පුද්ගලයන් කෙටි දෙසුම් කතා පවත්වනවා ඇසුනි. එහිද ගැඹුරු හරයක් නැති ඔහේ වචන මෙන් දැනී ගියේය. මේ වූයේද අවසාන භාගයේ භාගයේ මෙන් දැනී ගියේය. නිදිමත දැනීම ඇරඹීමත් සමගය. නමුත් නිදිමත බව තුල සිටිනවා යයි දැනගෙන යෙදෙසා බලා සිටියේදී දෙබස් හා ජවනිකා පෙනීම නැති වී ගියේය. ඒ වෙනුවට බාහිර ශබ්ද ස්පර්ශයන් වැනි දේට සිත යොමු වී නැවත නිදිමත බව දෙසටම සිත යොමු විය. කොපමණ සිතෙන් කොපමණ සිත වෙන අරමුණු වෙත ගියද නැවත සිතේ ඒමේදී පසුබිමේ නිදිමත ගතිය ඇති බව දැනුනි. එසේ නොමැති විට ඉරියව්ව හා හුස්ම වෙත සිත යෙදු විට නැවත නිදිමත ගති ඉස්මතු විය. මෙම නිදිබර ස්වභාවය විටක ලාවට හෝ තුනීවට මෙන්ද ඇතැම් විට ඊතා ගැඹුරට හෝ ඝනව මෙන්ද දැනී ගියේය. නිදිමත ගති ඉහළ පහළ යනු වෙනස් වන දැනී ගියේය. ප්‍රශ්නය මේ නිින්ද යාමද භාවනාවේ හැටිද යන්න පහදා දෙන සීක්වා. ඊයේ පොට්ටපාද සූත්‍ර දේශනාවට ඇසුරෙන් අදාළ වේ නම් මා ඒ සූත්‍රයේ පරිදි කවර දෘෂ්ටියකට වැටී ඇද්දැයි දැනගන්නේ කෙසේද? සක්මන් භාවනාව. සිටගෙන සිටිනා ඉරියව්ව වෙත යොමු වී සිට සක්මන ආරම්භ කෙලෙමි. ටික වේලාවකින් සක්මන ඉබේම මෙන් සිදුවන බව දැන සිත යොමු වෙයි. එසේ වුවද ශනේයකින් සිට සක්මනෙන් පිට පැන නැවත සක්මනට යොමු වෙයි. මේ වරින් වර සිදුවේයි. එවිට රූපයක්, ශබ්දයක්, ගන්ධයක් වෙනත් ස්පර්ශයක් බාහිර අරමුණක් බව දැන විගස සිත සක්මනට යොමු කරමි. මේ වැළැක්වීමට නොහැකි දෙයක් බවද සිතමි. සාමාන්‍ය දෙයක් බව සිතමි. ඉදිරියේ ඇති මීටර් දෙකක් පමණ ප්‍රදේශය හා සක්මන පමණක් අරමුණු වී යයි. බාහිර දේ බොඳ වීමෙන් පසුබිමේ ඇති බව දැනේ. එසේ නමුදු සිත වරින් වර ශණියකින් අරමුණෙන් පිටපැන නැවත අරමුණට සිත යොමු වීමට දිගින් දිගටම සිදුවේයි. වරහන් ඇතුලේ අතුරු ප්‍රශ්නයක් ඇතැම් විට වැලිමලුවේ සක්මනේදී කළු කූඹි ඔළුවේ කළු කූඹි මළුවේ ඇති බව පෙනේ. ඉන්පසු එම මළුවේ සක්මනට සිත යොදා ඇවිදිය නොහැක. කුමීන් පෑගේයයි සිත විසිරේයයි සිතන නිසා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වහාම චතුරාර්ය සත්‍ය ධර්මයේද අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඔ මේකේ අර සත්‍යනේ මුල් කොටසේදී තියෙනවා මේ ශරීරයේ වෙනස්කම් විසිතුරු වල යන රචනෙ දිග වැඩි ඒක පැහැදිලිව කියන්න ඕනේ. නමුත් ඒකෙදි අපි එදා කියපු වගේ මේ ශරීර කොටස් ටික නැතුව මේ කම්පන චංචලයට ඉස් වෙනවා පාත් වෙනවා තද කරන අධිකාරනවා ටික ගත්තනම් ඒතර පේනවා මෙතන ධාතු මනසිකාරයක් තියෙනවා කටබඩ නහය අයින් කරතයි. ඊට පස්සේ අඩහීන පේන්න පටන් ගන්නකොට ඒ වගේම දෙයක් කරන්න පුළුවන් මෙව්වට නන් දෙන්න එපා සංඥා කරන්න යන්න එපා මේ ඇති වෙලා යන එක ගොජයක් විතරක් විතර බලන්න සන්තතියක් විතර බලනක හීනද හිතවිලිද මොකද්ද කියන නන් දීපු ගමන් තමයි පැටලෙන්නේ සංඥා කරන්න ගිය ගමන් පැටලෙනවා ඒක ඇවිල්ලා කියන්නේ මේකට නන් දාන්න එපා මේක දිහා බලන්න හිටපන් නම දාපු ගමන් එතෙල්ලා මේක හරිද නමට ගැලපෙන්න ඉන්නවද නමට ගැලපෙන්නේ නැද්ද নানা ආකාර දේවල් වෙනවා සක්මණේසිත් එහෙමයි අපිට පේන දේ දකින දේ වැටහෙන දේ හුදුට අවබෝධ කරගන්න නම් කරන්න හෝ මෙනෙහි කරන්න යන්නේ නැතුව නැත්නම් නාමකරණය හෝ සංඥාකරණය කරන්නේ නැත්නම් ඔය කිසිම දෙයක් පටලවෙන්නේ නැහැ අපි මේකට නමක් දානවා කියන්නේ ඒක අල්ලනවා කියන එක ඒකට ආමන්ත්‍රණය කරනවා ඒකට කියන හැකිලි කියලා කියන සංයෝජන කියලා කියන එච්ච ඇවිල්ලා ගියේදී නාමකරණය කෙරුවේ නැත්තම් කද්දාකවත් කෙලෙසක් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න එකකින් එකක් පහු කර කර පහු කරන පහු කරන යන මිසක්කා නම් කරන්න ගිය ගමන් මේ වගේ රචන 10ක් ලිය හැකියි. ඒක ඒක ඒක ඕන තරම් කියන්න පුළුවන්. නමුත් නම් කරේ නැත්තම් මේක තියෙනවා භවය කියලා කියනවා. පැවැත්මක් තියෙනවා. ගොජයක් තියෙනවා. කම්පණය චංචලයක් තියෙනවා. නම් නොකර හිටපාට පස්සේ කතන්දර ගෙතිලක් නැහැ. ප්‍රපංච කිරීමක් නැහැ. ආතතියක් නැහැ, අසහනයක් නැහැ, දරතයක් නැහැ, පරිලාහයක් නැහැ. ඔක්කොම තොගේට සලකන්න. එහෙම කරන්න බැරි අර පෞද්ගලිකකරණේ හරහා නම්කරණේ හරහා. ඒ නිසා පුළුවන් තරම් බලන්න එහෙම නාමකරණය කරන කට්ටියගේ රචන කොහොමදක් දිගයි. ඒක ස්වභාවයි. වේදනා කරන කට්ටියගේ රචන ඒක තාලයක්. මේ නාමකරණයන්නේ සංඥාස්කන්ධය හරහා ඒ නැත්නම් සංස්කාර ස්කන්ධය හරත් යනවා. ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ කෙටි මතක් කරන මතක් කරන තියෙන දේවල් වලට වෙන් වෙන් නම් දිදී කතන්දර ගොතන්න එපා. ප්‍රපංච කරන්න එපා. හිස්පස් දොඩනවා වගේ වෙනවා. මම කියන්නේ මේක හිස්පස් කියලා. නමුත් මේක පිටු කිරීමේ ක්‍රමය තමයි ශරීරයේ පිව වෙනකොට ශරීරාංග ගාවන්නේ නැතුව තද වීම කම්පන චක්තිය වගේ දකින්න භාව කියලා කියනවා. ස්වභාව කියලා කියනවා. ගති. ඊට පස්සේ පේන එක නාම ධර්ම වල නාමකරණ කරන්නේ නැතුව ගොජේ දකින්න, සන්තතිය දකින්න. ෆ්ලක්ස් එක ක්‍රියාවලියක් දකින්න. එතකොට හරි ලේසි කතා කරන්න ලේසි භාවනාවත් හරි ආතති අඩු ගතියක් එනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේදී මා ලද අත්දැකීම් ඔබ වහන්සේට මෙසේ ඉදිරිපත් කරමි. හුස්ම ඉහළ පහළ ගැනීම වාර 12ක් 15ක් පමණ කළ පසු නොදැනී යයි. නොදැනීම භාවනාවේ සිටියදීම නිින්ද ගොස් ඇත. නමුත් නැවත විගසින් වරහන් ඇතුළු විනාඩියකින් දෙකකින් පමණ සිහි එළවාගෙන හුස්ම ඉහළ පහළ දැමීම පිළිබඳ සිත යොදමි. එමෙන්ම නිින්ද ගිය බවද සිහියෙන් අවබෝධ කර ගනිමි. නැවත හුස්ම වාර 5ක් 6කින් පසුව නිින්ද ළඟාවේ. මෙසේ නැවත නැවත කීප වාරයක් සිදුවේ. මෙසේ සෑම භාවනා වාරයකදීම සිදු නොවේ. ඊතා ප්‍රබෝධයෙන් සිහියෙන් භාවනා කරන හැකි අවස්ථාද ඇත. ශරීරයට ඊතා සුවදායක පරිසරයකදී හෝ අධික වෙහෙසකාරී අවස්ථාවන්හිදී පමණක් මෙසේ සිදුවන බව දැනේ. මේ මාගේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඒ වගේ නිදිමත වෙනකොට ඒක එන්නේ නැහැ පරිසරය සකස් වෙන්නේ නැතුව. ඒ නිසා නිින්දයන්ට සකස් වෙන පූර්ව ලක්ෂණ දැක ගන්න ඕනේ. පෙර නිමිති. ඒව හරි වාසිදායක දෙයක්. බහන හරියන්න ඕනේ පෙර නිමිති පහළ වෙනකොටම නිින්දට වැටෙන තියනවා කියලා කියනවා. කරදරයක් තියෙනකොට අපි කොච්චරක් දොඩමළුයි කෑ ගහනවා අරයට කියනවා මෙයාට කියනවා. කරදර නැහෙනේ. එහෙම නිින්දට වැටෙනවා. ඒක නිසා නින්දට වැටෙන්න යන පරිසරය බලන්න සියලු කාරණා පෙළඹෙනකොට අපි නෑ එතන. අපි එතනින් වෙන තැනකට ගිහිල්ලා අපි නිින්ද ගිහිල්ලා. ඒක නිසා අපිට විවේක පරිසරය උද්දකලාව සම්පත්‍තිකර අවස්ථාව බුද්ධ විඳින්න ලැබෙන්නේ නෑ. ඒක එනකොට බබා දොයි. බබා දොයි වෙනවා. මේකට අවදි වෙන්න බලන්න. ඒක සඳහා ඒකේ පූර්ව නිමිත්ත අල්ලන්න. පුබ්බ නිමිත්තම් පුබ්බ කරණං ඒ ටික බලනකොට පේනවා ඒ වෙලාවේදී දෙගුණයක් අවදිලා මිල අවස්ථාවේ සම්පත්‍තිකර භාවයේ බුද්ධ විදින ඕනේ. නමුත් හිත ඒ තරම්ම චපලයි. කරදර තියෙන තැනදී බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. කරදර නැත්ැනකොට පුදිනවා. ඒ නිසා මේ නින්දට අවදි වෙන ස්වභාවය ඒකට පෙළඹෙන ස්වરૂපය පිළිබඳව අවදිභාවය වැඩි කරගන්න ඒකට සඳහා සතියේ සුවිශේෂ සතියක් දිනු කරගන්න ඕන. ඒක සඳහා දේශම ක්‍රමේ තමයි මේ එන්න හදන එකටයි කියලා ලෑස්ති වෙලා යන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව සඳහා වාඩි වී සිත කයට අරමුණු කරන විට හුස්ම රැලි එකක් හෝ දෙකක් සමහර විට දැනේ. ඉන්පසු ඒ නොදෙනී යන නමුත් කය අරමුණු කරන ස්ථාන සෑමතැනම පබළු වැනි ස්වરૂපයක් පෙනේ. හුස්මද ඒ අයිරින්ම වේ. එම පබළු දිලිසෙන අතර සෑම විටම ඇති වී නැති වේ. සමහර විටක දිලිසෙන කුඩු ස්වરૂපයක් පවතී. අරමුණු කරන හැම තැනක්ම එලෙසමයි. සිතවිලි ආවද ඒවා එන යන අතර ඒවා එන යන විටද ඉහත රූපවල වෙනසක් නැත. එබැවින් සිතවිලිද පැමිණ ගියාට වරදක් නැත. සමහර විට එපා වෙන හිතක් ඇතිවේ. එවිට පරයන්කයේ ඉදිරි ඉරියව්ව මාරු කිරීමට සිටේ. ඒ සිතද අරමුණු කළ විට නැතිවේ. ඔබ වහන්සේ සිදු කරන මහා සසුන් වැඩපිළිවෙල සුවසේ බොහෝ කල් පැවැත්වීමට තෙරුවන් සරණින්ම ලැබේවා. ඒ ආර්යයට භාවනාව එකලස ඒකෝදි භාවය ආවොත් ඝන විනිභෝගය කියලා මේකට කියනවා. පොදිය ලිහලා පෙන්නනවා. ඉලපත වෙනුවට කූරු ටිකක් පෙන්නනවා. පබළු දාලා තියෙන බෑග් එකක් වෙනකොට පබළු විසි කරලා පෙන්නනවා. මේකට විසිතුරු කරලා පෙන්නනවා කියනවා. විභජනය කරලා පෙන්නනවා කියනවා. ඝන විනිභෝගය කියලා පෙන්නනවා. ඔක්කොම නිකන් පැලිරි ගිය විසිරියාමක් වෙනවා. ආයෙසරක් එකතු වෙනවා. ආයෙ විසිරියාම. ඉතින් මේක හොඳට පුරුදු කෙරුවොත් ඒ මුළු ලෝකෙම තියෙන මෙහෙම විසිරලා දඟලන රූප කොටසක් විතරයි එහෙම නැත්නම් ශක්ති ප්‍රමාණයක් විතරයි. ඒකේ අපි මේ ටික මම කියාගත්තොත් එතනින් තමයි දුක එන්නේ. ලෝකේ තියෙන ඒ වගේ කැටිති අංශු කෝටි ගාණක්. ඒ කිසිම දෙයකින් දුක එන්නේ මේක යම් ප්‍රමාණයක් මම කියනවනේ. ඒක කැඩෙනකොටත් දුකයි, හැදෙනකොට සතුටුයි, වෙහසයි, ආතති, අසහනයි. බහුණතන මේ කොහෙදෝ යන නායක නායක පෙද්දාසේ දාගෙන කනවා කනවා කියන එකක් තියෙන්නේ මෙතන. ওই රූප ටිකත් මම නෙමෙයි කිව්වනම් එව්ව මේ මම ගිහිල්ලා කිරිපොන්ට ඕනේ වනෙවෙයි. ඒක විනිභෝග වෙච්චාවයි. ඒක දැන් හොඳට බලහනින්න මොනක්වත් වෙන්නේ නැහැ. මට හිතෙනවා නෑ නෑ මම මේ ටික කරන්න ඕනේ. කරන්න කියලා බාරගත්ත ගමන් දුක. ඉතින් ඒ නිසා මේවට එන්න අරින්න, අන්න අරින්න, කැඩෙන්න අරින්න, එකතු වෙන්න අරින්න ඝන විනිභෝගේ වෙන්න අරින්න ගොක් වාර වෙනකොට තියෙනවා බාර ගන්න බේර ගන්න බැරි කොටසක්. කොහෙදෝ තියෙන එකක් මම කියාගෙන බේර ඒ තෝරගත්ත කොටසින් විතරයි දුක එන්නේ කිව්වට පස්සේ තියෙන මොනතරම් තකතිරුද කියලා වැඩි කොටසක් බදාගත්තොත් වැඩියෙන් දුකයි. තියෙනකොට එනකොට එනකොට ඕක තේරෙනවා. මේ විශ්වගත දෙයක් මේකේ තියෙන්නේ කියලා. ඉතින් ওই පාරම තමයි යන්න තියෙන නිසා ඒ කුඩි කැටිච්ච වතෙන් බෙදෙනකොට ඒකට නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියලා කියනවා. ඒකේ සතෙක් නැහැ, ශූන්‍යයි, ජීවයක් නැහැ. ධාතුමත්කෝ. ඒක බලන්න කැමති නෑ මම. ඒතර මට මම යටේ ලගින්න තැනක් නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ මේ කැටිති වශයෙන්ම දකින්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව සක්මන් මළුවේ කෙළවරක සිටගෙන මම සිටගෙන සිටිමි. එමෙ ඉරියව්ව දෙස බලා ඉරියව්ව දෙස මද වේලාවක් බලා සිට ඔසවමින් යවමින් තබමින් තබමින් තබනවා ලෙස සිහියෙන් සක්මන් කළෙමි. මෙසේ දිගටම සක්මන් කරන විට බාහිර පරිසරයේ එක් එක් ශබ්දවලටද මළුවේ ඇවිදින අයගේ රූපවලටද නෙත ගැටුනි. කුරුල්ලන්ගේ, රිලවුන්ගේ සහ මිනිසුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වල ශබ්ද ඇසුණු අතර එය හඳුනා ගැනී. ඒ විගසම මෙන් භාවනා අරමුණට සිතයයි. මේ රූප ශබ්ද ඒ මොහොතේ ඇතිවෙන ඒවාමුත් සිතෙහිම පහළවෙන සිතුවිලි දාමයක් දාමයන් සිතට නැගෙන්නේ අඩුවෙන් බව දැනුනි. එක් එක් පාදයක් විලුඹ සිට ඇඟිලි දක්වා එසෙද්දී ඇඟිලි තුඩු හා පාදයේ මැද කොටසින් වැලි පොළොව මත කෙරෙහි පොළොවෙන් ඉදිරියට පාදයට ගමන් කරයි. මෙසේ සක්මන් කරන විට පිටත විතක මාර්ගෙන් මාරුවට සිරුරේ බර පාද මතට වැටෙන බවත් පොළවේ වූ රැලි බව රළු බව වියලි බව තෙත් බව එරෙන බව දැනේ කටට කෙල පැමිණේ සිතේ සිතුවිලි දාමයන් පහළ වූ සැනින් හැඳිනා ගත හැකි විවිධ යලි එවිට යලි ඒ ගැන දුකක් තරහක් කනස්සල්ලක් නොමැති අරමුණට වැටි නිදිබර ගතියක් හා දැස් බොඳවීමක් තිබේ. ඒකාකාරී බවක් දැනේ. කායික වේදනා දැනුණද සිතට සැහැල්ලුවක් දැනේ. පරියංක භාවනා මම වාඩි වී සිටිමි. හොඳින් වාඩි වූ ආකාරයේ දෙස ටික වේලාවක් බලා සිටින්. පපුවේහි උස් පහත් වන බව දැනේ. හුස්ම දෙස බලා සිටීමි. මෙසේ බලා සිටින විට විටක තුනී හුලං පොදක් විටක සුලං කැටි ලෙසද දැනුනි. මෙසේ බලන විට දකුණු නාසයෙන් ආස්වාස කර වම් නාසයෙන් ප්‍රස්වාසය සිදුවේ. ආස්වාසයට වඩා ප්‍රස්වාසය සැහැල්ලුවේ. හුස්ම කඳු නගින්නෙකු මෙන් ආස්වාසය පටන්ගෙන ප්‍රස්වාසය කර නවති. ශ්‍රණයක්ින් නැවත එය කඳු මුදුනේ නවතිනවා මෙන් යලි ප්‍රස්වාසය පටන් ගනී. ඒ සැහැල්ලුවෙන් සිදුවේ. ප්‍රස්වාසය කර කුඩා වේලාවක් ගිමන් හරිනවා මෙන් මදක් නැවතී යලිත් ආස්වාසයේ පටන් ගනි. සිරුරේ ඇති වේදනාවන් උල් ඇනෙනවා, නලියනවා, තෙරපෙනවා මෙන් දැනේ. ඒ දෙසට සිත යොමන විට එය දැඩිව දැනේ. නැවත නැති වී යයි. මේ මාගේ අද දින භාවනා අත්දැකීමේ ඊ타මත් කරුණාවෙන් උපදෙස් පතමි. මගේ සිතේ පහළ වූ සියලු කුසල් ධර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේ භාවනා හරියන්නේ නැති වෙනකොට නැද්දකින් ඔබතන් කියලා තීත් වෙනවා. මං එව්වත් අනුමෝදන් වෙනවා. නැතු බෑ මේ දරුවෝ ගොඩක් වැඩි වෙච්චාම වැඩි කරගෙන යන්න. හරි වෙච්ච දවස නම් අම්බේ කිරි පැණිවා. වැරදිච්ච දවසට යටින් උදුම තරහක් එනවා. ලියුම් අතරේ ලියුම් මේ වචන අතරේ තියෙනවා ඒ වලියවිලා. ඉතින් මේ හරි ගියාමම තමයි. හරි ගියාම එහෙම තමයි කැරෙන්න ගියාම දීකේ කැඩෙනවා ඒව නැල්ලත් ඇදට තමයි පේන්නේ. මේක හරි ගිය බව තේරෙනවා නම් මේක පුළුවන් තරම් බහුලීගත කරන්න. වැඩි කරගන්න ඒක තමයි අපිට පෙරපින කියලා කියන්නේ හම්බ වෙච්ච වෙලාවේ දිගට කරගෙන යන්න පුදුම විස්තරයක් මේක ඇතුලේ තියෙනවා. ওই පටන් ගන්නම ඒකට ගිය ගමන් ඔය බාහිර ප්‍රශ්න ඔක්කොමත් ඉවරයි ආතතියත් ඔක්කොම ඉවරයි. භාවනාවෙන් ධර්ම ඕජාව ලැබෙන්න පටන් ගන්නවා. මං සාදු කියලා යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවක් වන පොට්ටපාල සූත්‍රය අනුව ඔබ වහන්සේ නිරවුල් කර දුන් ආකාරයට භාවනා යෝගියෙකු විශාල ධර්මඥානයක් නොමැති කෙනෙක් මේ අවස්ථාවට වරහන් ඇතුලේ නිරෝධ සංඥාවට මුහුණ දුන් විට බියට පත්වනවා නම් මේ අවශ්‍යතාවයට මුහුණ දෙන්නේ කෙසේද? එලෙසම මේ අවශ්‍යතාව ඉදිරියට ගෙන යන්නේ කෙසේද? පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාණයම ලැබේවා. ඉතින් මේ වෙලාවට තමයි අපිට තේරෙන්නේ සුතමේ ඥානයේ තියෙන වටිනාකම. පය මේ මණිකේ පය පය මණිකක පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා තියෙනවා. ඒ ඇහිඳලා ගන්න ඌ අර බරකටලක් බරපතල ගලක් හැප්පුණා කියලා කුණු හarpෙන් බැල්ලේ යයි. ඇස් දෙක තිබුණා නම් අහුලයි. ඒ නිසා මේ වගේ ගියාම තේරෙනවනේ නිරෝධ සමාපatti කියන එක එච්චරම පාච්චල් දෙයක් නෙවෙයි. නමුත් මේකනේ අපි බය වෙලා තියෙන්නේ මෙච්චර කාල. පාළුයි තනිකම කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් සුතමේ ඥානය ගන්නවා. ගත්තට පස්සේ බුදුරජාන්සේ දහසක් නයින් කියලා දෙනවා. ඔබ මෙතෙක් කල් ඕකට තමයි පයින් ගහගෙන ගියේ. ගලේ මැණික් ගලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා. ඊට පස්සේ සුතමේ ඥානයක වටිනාකමක් තියෙනවා ඊට පස්සේ. මේකේ වටිනාකම දෙන්නේ. අද දවසේ ධර්ම දේශනාවට තියෙන අපිට මේ සත්‍ය සද්ධම්ම වල බහුසුත භාවය නිසා අපි ඒක ඒකෙදී සාකච්ඡා කරමු ඊගා ප්‍රශ්නට යමු. තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. ඊයේ දින පාන්දර මා සක්මන් භාවනාවෙන් පසු පරයන්කයක් සඳහා ඉරියව් සකස් කරගෙන වාඩි වුනිමි. ඒ සමගම මගේ හුස්ම රැල්ල ගැන වැටහීමක් ඇති විය. හුස්ම රැල්ල ඊට බවත් ඒ නලයක් දිගේ ඉහළ පහළ යන බව වැටහිණ. ආස්වාසය සහ ප්‍රස්වාසය අතර ඊටා කෙටි ඉඩක් ඇති අතර ප්‍රස්වාසය අවසන් වන අවස්ථාවේ කුමන සිතවිල්ලක් හෝ ඇතිවීමට වෙර දෙයි. ඒ දෙස හොඳින් නිදර්ශනය කළෙමි. ඒ පිළිබඳ හොඳ වැටහිල්ලක් වැටහිල්ලෙන් නොසිටිය හොත් සිත සිතවිලි වලින් පිටදුවයි. සිත පිටගොස් නැවත පැමිණීමේදී කය එකවරම ඔරලෝසුවක එක කට්ටක් ඉදිරියට පනින ලෙස ඉදිරියට එයි. සිත පිට ගිය සෑම අවස්ථාවක්ම එකකට එකක් සම්බන්ධ නොවන සමහර සිතුවිලි සජීවි සංවාද වශයෙන් දකි. එය සිහින දැකීමක් නොවන බව ස්ථිරයි. ඒ අවට ශබ්ද ඇසේ. ඒ වගේ පිටගොස් නැවත හුස්ම රැල්ලටද පැමිණේ. මේ අතරතුර නිින්දක්ද ඇතිවි. ඒ නිින්දක් බව දැනෙන්නේ එයින් අවදිවන බවයි. මේ දැකපු සිතුවිලි සියල්ලම වෙනස්. නමුත් සියල්ලම අමතකය. භාවනාව පැවතුනේ සිතුවිලි සහ හුස්ම රැල්ල අතරය. භාවනාව අතරතුර ශරීරය ගැන වැටහිල්ලක් නොමැති නමුත් බෙල්ල පහත් වී ඇති අයුරු දැනේ. අද දින තුලද භාවනාව සිදු වුණේ මේ අයුරුමය. භාවනාව ඉදිරියට කෙසේ කරගෙන යා යුතුදයි ඔබ වහන්සේගේ අවවාද පතිමි. සක්මන් භාවනාව. පෙර ලෙසටම සක්මන ආරම්භ කිරීමට පෙර මම මෙතන මේ අවදින් පටන්ගෙන වම සහ දකුණ වශයෙන් ඉදිරියට ගියෙමි. එසේ ගමන් කරන විට ශබ්ද වලින් බාධා විය. එනම් කුරුල්ලෙකුගේ අහස් යානාවල ශබ්දය পায় තබන විට විලුඹෙන් පටන්ගෙන මහපට ගැල්ලෙන් ඉවර වන බවත් ඒ পায় දෙකේම රටාවකට සිදුවන සිදුවේ එනම් එක් পায়ක විලුඹ තබන විට අනිත් পায় එසවි මහපට ගැල්ල ඔසවන්න සැරසෙනවා සමගම ධන හිස් දෙනෙමි ඉදිරියට යෑමට උදව්වක් වේ තවද পায় තබන විට වැලි කැට එහෙත මෙහෙත වී ඉඩ දෙන අතර සමහර ස්ථාන එනම් තද ස්ථානවල পায় ඊට අනුරූපව සැකසී. මෙසේ සක්මන් කර පැමිණෙන විට ඉබේම සක්මන් වන ආකාරයට পায় තබන බව සිහියට නැගී. ඒ සමහර විට ඊටමත් සතුටක්ගෙන දේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතන අතර මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. මේකේ අර ලියලා තියෙන එක දැනක බලනකොට අර හිතවිලි වේදනා සද්ද ඇවිල්ලා යනවා පස්සේ බලනකොට මේ ගන්න මොනක්වත් දෙයක් නෑ නිකන් ගත වෙලා තියෙන හිතවිලි සහ ක්‍රියාකාරකම් ටිකක් අතර විතරයි වැදගත් දෙයක නෙවෙයි මරණයෙන් පස්සේ මරණ වෙලාදී තොච්චරමයි හිතේ මේ නටන නාඩගම් මෙච්චර මෙතෙන් දෙනකම් මෙතෙන් ඉන්නහට වැඩන්නේ දැන් මේ ඉන්න ලෝකෙට ටටා කියලා ගියාට පස්සේ මොන නටපු තවුලකුත් නෑ බෙරේ පළුවකුත් නෑ අඩු ගන්න ඒක ඉස්සෙල්ලා මැරෙන්නේ ඉස්සෙල්ලා එක සැරයක් හරි මේක දැක්කා නම් මේ නටන නැටිල්ලේ අපි මේ ඉච්චර ගහපා දෙන්න හදන දේ අත්ත පහක වටනාකමක් නැහැ. ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, නිලයේ තියෙනකම්, තවත් මොකද්දෝකම්, සල්ලි තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම්. මේකට මෙච්චරම නටන්න ඕනේ. මේ සෙල්ලංගේක සෙල්ලම් කරන ළමයි කියන්නේ මේ. උඩ නඩු කියන ඉරිෂා ක්‍රෝධමාන කරන්න ඕනේ. අර මුළු ජීවිතේම පේනවා ඊට පස්සේ මොන්න තරමෙන් වැදගත් කරලා පෙන්වන්න ඇදුවත් මේක බලුවමනයක් තරම් වටින දෙයක් නෑ. ගැරන්ටි හැවක් තරම් වටින දෙයක් නෑ. බලුකුණක් තරම් වටින දෙයක් නෑ. ඔකට රණ්ඩු කරන්න දෙයක් නෑ. ජොලිය හිටපල්ලා. සන්දෝෂම් සතියාන සන්දෝෂම් කියලා ඉන්න මොහොතේ සතුටින් ජීවත් වෙනවා නම් ඒක හරි ඉතුරු වෙයි. මේ අරකට නියවගෙන මෙයාකට නියවගෙන කුඩු මිල් කාපුර හිලව් වගේ <laughs> වයර් මාරු වෙලා ඉන්නවා වෙනුවට ජොලිය ඉමු අපා සන්දෝෂෙන් එච්චරයි කියන්නේ. මොන දියා බලන්නේ මොකක්ද? තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. වැලිමලුවේ කිහිප විටක් ඇවිද ගියෙමි. ඉන්පසු නැවතී කයේ පහළ කොටසට අවධානය යොමුකොට සක්මන් කළෙමි. ටික වේලාවක් යන විට ඇවිදින දෙපා පමණක් සිතින් දුටු වෙමි. සමහර තැනකදී සිනිදු බවක්ද, සමහර තැනකදී තද ගතියක්ද, සිසිල් තෙත් ගතියක්ද දෙපා වලට දැනුනි. වාර 6ක් පමණ මෙසේ සිහියෙන් නැවිද්දෙමි. අපහසුතාවය නිසා සක්මන නිමා කළෙමි. පරයන්කේ වාඩි වී උඩුකයට සිත යොමු කළෙමි. සීතල සුලන් රැල්ලක් નિરાයාසයෙන්ම නාසයට ඇතුළු විය. උණුසුමට පිටවියේ පිටවිය. මෙසේ වාර 30ක් පමණ දැනි හුස්ම තුනී වී නොදැනී ගියේය. ඉන්පසු සැලසුම් වැනි නොඑක් අරමුණු ගලා ආවේය. ඒ බව වැටහුණු පසු කමටහනට යොමු වුනිමි. වරින් වර සිත පිට ගියමුත් ඒ බව සැනින් වැටහෙන්නේය. තව දුරටත් භාවනාවට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ගෞතම බුදුසසුනේදීම සසර දුක කෙලවර ගැනීමට හැකි වේවායි පතමි. සේම වේවා. ඉතින් මේකට කරන්න තියෙන්නේ මම අර තුන් හතර සැරයක් කිව්වා වගේ මේක නැවත නැවත හිතට හිත වදින්න දෙන්න. හිත වදිනකොට හිත වදිනකොට මේ රණ්ඩු සරුවල් කරන්න කහටක් ගන්න දෙයක් මේකේ නැහැ. එකකින් එකකින් යන එක දිහා දකිනකොට ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ ඕකට තමයි. කඹරනවා නෙවෙයි. ආංශික වශයෙන් නෙවෙයි. gediya pitima වෙදෙන්තේ දිහා බලන්න. තව බලලම අධිකම පේනවා. ඕක ඉස්සරහට දිගටම මේ සන්තතිය දිහා බලා සිටීමට කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පෙර දින පරයන්ක භාවනාවේදී ඉදිරිපසට හා පසුපසට ශරීරය පැද්දෙන බව දැනුණාseම අද දිනේ ඔරලෝසු බට්ටකුගේ චලනයට සමාන අන්දමින් ශරීරය පැද්දෙන බව දැනුණා. එසේ පැද්දෙන අවස්ථාවේදී බෙල්ල කෙමින් කෙමින් පහත් වන බවක්ද දැනුණා. එසේ වීමේදී බෙල්ල දැඩි ලෙස වේදනාකාරීද වූවා. වේදනාකාරී වූ නිසා මා නැවතත් ශරීරයේ කෙලින් කළ අතර ටික වේලාවකින් විදුලි පන්දමක් මුහුණට එල්ල කළාසේ දැනුණා. එමේ එළිය සුදු පැහැ වුණා. තරමක් දීප්තිමත් ලෙස පෙනුණා. එම එළිය ඇස් වෙතටත් නළල වෙතටත් එල්ල වුණා. තරමක හිස රදයක් වගේද දැනුණා. හුස්ම දෙස බලා සිටියේදී එම එළිය කිහිප සැරයක් මතු වුණා. ශරීරයේ දෙපැත්තට පැද්දෙමින් බෙල්ල පහතට වැටෙනවා වගේ දැනුණා. දැනුණ ලෙසම හුස්ම ගැනීමේදී ශරීරය පිටුපසට තල්ලු කරනවා ලෙසද දැනුණා. පිටුපසට වැටෙන තරමට ශරීරයේ තල්ලු වන බවක් දැනුණා. විතින් විත භාවනාවේදී මා හට නිින්ද ගියාසේ ගැස්සීමක්ද දැනෙන්නට වුණා. තව දුරටත් ඔබ වහන්සේගේ උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඔය මේ වගේ අසමර්ථතා නැත්නම් අස්වාභාවික තහතියෙදි කිරීමට තමයි තපස කියන්නේ. ඒ තියෙද්දි තමයි සතිය කඩාගන්නේ, සද්ධාව කඩාගන්නේ, සීල කැඩෙන්නේ නැහැ කොහොමඩක්වත්. ආන්නෙව කීපයක් කරා ගියාට පස්සේ පෙන්නනවා මෙව මේ බය කරාට ඔය කියන යකා ඔය කියන යකා ඔච්චරම කළු පාට එකෙක් නෙවෙයි. ওই ටිකක් ඉන්න පුළුවන්. කරන කරන යන්න යන්න ඔය ඊට ලොකු පරාසයක දේවල් ආවත් භාවනාවේ නාමයෙන් තමන් ලබලා තියෙන අත්දැකීමේ නාමයෙන් කලබල වෙන්නේ නැතුව මේකට මුහුණ දෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මේක බහුලීගත කරන්න ඕන. භාවිත කරන්න ඕන. ඉතින් ඒක තමයි අපි මේ දිග භාවනා මට වැඩසටහන් කරලා කරන්නේ මේක අල්ලලා දුන්නට පස්සේ ඒක මෙහෙම සිද්ධ වෙන්න අරින්න ඕන. ගෙදර ගියත් පුළුවන් තරම් බලන්න ඒක නිතර තවලට කනවා රැයට කනවා ගාහන්න කරන්න. කරනකොට තමයි තේරෙනවා. ඒකට සූදානම් වුණාට පස්සේ හිත මේරුවාට පස්සේ ඕවගේ ඉච්චර ගණන් ගන්න දෙයක් නැහැ. කතන්දර කියන දෙයක්වත් චෝදනා කරන දෙයක්වත් නැහැ. හිත පුදුම ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා. මේ ආරම්භයේ ওই තියෙන්නේ දිගට කිරීම සඳහායි මම මේ කතා කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් කිරීමේදී සතිය පරයන්ක භාවනාවට හොඳින් පවත්වා ගත හැකි බව පළමු දිනෙහිදීම තේරුම් විය. විනාඩි 45ක් පමණ කාලයක් සක්මන් කිරීමට හැකි වන අතර වම දකුණ වශයෙන් සතියෙන් යුතුව සක්මන් කෙලෙමි. ඇතැම් අවස්ථාවලදී වම දකුණ සිටීමද අමතක වී හිස් බවක් නැත්තම් කිසියම් සිටීමක් හෝ දැනීමක් නැති බවක් දැනෙන්නට විය. ඉන්පසු කිසිම සංඥාවක් හෝ ශබ්දයකින් තොරව මට සිතෙන දේ අමතක වූ බවක් දැනුණු විට නැවත මම නැවත වම දකුණ වශයෙන් සිතමින් සක්මන්හි යෙදුණෙමි. ඇතැම් අවස්ථාවලදී බෙල්ලේ සිට පපු ප්‍රදේශයේ තද කිරීමක් රිදීමක් වැනි දෙයක් දැනේ. පරයංක භාවනාව. පරයංකෙන් වැඩි වේලාවක් භාවනා යෝගීව ගත කිරීමට නොහැකිය. විනාඩි 15ක් පමණ කාලයක් කළපසු ඇස් ඉබේම වාගේ ඇරේ. පළමු දවසේ මේ සිදු වූ විට කම්පනයක් දැනුණාද දෙවැනි දවසේ සිට කිසිදු කම්පනයක් හෝ සතොටකින් තොරව සිතුවිලි ආසැනින් නැවත අරමුණට මෘදු ලෙස සිත ගත හැකි විය. මෙසේ විනාඩි 15ක් පමණ කාලයක් පරියන්කේ යෙදීමට හැකිය. මා ආධුනිකයෙකු වශයෙන් මාලද භාවනා අධ්‍යක්ීම්යේ මානුගමනය කරන පිළිවෙත නිවැරදිදයි වටහා නිවැරදිදයි දැන ගැනීමට කැමැත්තෙමි. තවද ඔබ වහන්සේගේ උපදෙස් මේ සම්බන්ධයෙන් තවදුරටත් ලැබීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායසම පතමි. ඔය මේකදී පරියන්කේදී විනාඩි 15ක් වුණාට පස්සේ මොකද වෙන්නේ බලන්න. විනාඩි 15න් පස්සේ නැගිටලා යනවාද නැත්නම් ආයසරයක් මේ ඇසරන මොනවා වුණත් ආයසරයක් ඇති ගහන භාවනා කරන්න පුළුවන්ද කියලා විනාඩි 15න් පස්සේ ඉරියව්ව වෙනස් වීමද සිද්ධ වෙන්නේ සතිය වෙනස් වීමද සිද්ධ වෙන්නේ භාවනා කැඩීම වෙනස් වීමද කියලා බලන්න. සතිය නම් බලන්නේ ඉරියව් වෙනස් වීම එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. ඇසරීම එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. Taman දන්න නිසා ඒ නිසා මේ தත්ත්වයටදී මේ වලගොඩලින් සහිත පාරක ගල්වල ගල්වල පාරක බරකරත්තක් ගෙනිනා වගේ ජරජරස් ජරජරස් ගහරි දිගට යන්න බලන්න යනකොට තමයි තේරියෝක ටික ටික ටික ටික ඉන්න වෙලාව වැඩි වෙන්න පටන් ගන්නවා. සයන්සික ප්‍රශ්න 10ක්. 20ක් ඉවරයි කියන්නේ. තව දෙකක් විතර කියමු. සයන්ස. තව ප්‍රශ්න දෙකක් විතර කියමු කිව්වා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේ ස්වල්ප වේලාවක් ආනාපානයේ සිටියේදී උදරයේ උදරයත් උදරයේ වරහන් ඇතුලේ පපුවට පහලින් කොටසේ තද ගතියක් දැනුනි. ආනාපානයේ නොතේරෙන තරමට ඒ දැඩි වූ බැවින් මම ඒ මෙනෙහි කළෙමි. ටික වේලාවකින් තරංග ආකාරයට වරහන් ඇතුලේ ගුලි වශයෙන් දැනුනි. වේදනාවක්ද විය. ඒද මෙනෙහි කළෙමි. පසුව නොදැනින. සිත පිට දුවයි. නැවත ආනාපානයට හිත යොමු කළද ආනාපානේ නොදැනිනි. උරහිස් දෙක ඉහළ පහළ යනු දැනුනි. එදෙස බලා සිටීමි. ඒ මාගේ ඊයේ දවසේ අත්දැකීමයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදිහට ආනාපානයේ විවිධ වෙනස්කම් නැත්තම් විපරිණාම එහෙම නැත්තම් ඇතිව නැති වෙන බව ඒ රූපාන්තරණය උංගෝ වෙලා බලන් හිටියොත් තමයි මේකේ ප්‍රස්ථාරය මොකද්ද කියලා සැකිල්ල මොකද්ද කියලා තේරෙන්නේ. ඉතින් ඒකට දැන් ආනාපානෙ Taman එක යාළු වෙන්න පටන් අරන් තියෙන්නේ මොන දේ වුණත් ඇති වෙලා නැති වුණත් නැති වෙලා ඇති වුණත් ආනාපානෙ වල බිම්බි වැකිලෙ පෙන්නත් උර ඉස් පෙන්නවා ඉස්පාතන පෙන්නත් මේක සත්‍යමයි කියලා දැනගෙන දිගට පවත් ගන්න මේවා සමහරට ආනාපානයේම ආකාර කියලා කියනවා. ආකාර පඤ්ඤාති. එයිස කැඩනවා කියලා හිතා ගන්න නැතුව මේක තවත් ආකාරයක් කියලා සද්ධාවෙන් ඉදිරියට අනේකයි කරන්න ඕන. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරියංක භාවනාව. පරියංක භාවනාවට වාඩි වී හොඳින් ආසනයේ මත කය සකස් කරගතිමි. නිසල්මන්ව ඇති කය ඇති කය සිත ඇති කයට සිත යොමු කෙලෙමි. මා මෙතන වාඩි වී සිටිනවා ලෙසට සිටුවෙමි. එසේ සිටින විට හුස්ම ගන්න ආකාරයට අනුව ශරීරයේ උස් පහත් වන ආකාරය දැනුනි. පපුව ඉහළට යන විට ආස්වාසයත් පහළට යන විට ප්‍රස්වාසයක් ලෙස මෙනෙහි කළෙමි. මෙලෙස වාර 8ක් 10ක් පමණ සිහි කරමින් සිටින විට නාසයේ කෙළවර වන හුස්ම දැනෙන්නට විය. ඒට සිත යොමු කළෙමි. අතීත අරමුණු කීපයක් සිතට ආවේය. ඒ බව දැනගෙන නැවත හුස්මට සිත ගෙනාවිමි. මහත් ආයාසයකින් නාසයේ කෙළවර සිත් තබාගෙන සිටියෙමි. හුස්ම වාර 5ක් හයක් පමණ එක දිගට දුතිමි. දිග කෙටි ආකාරයටද වේගවත් වෙමි. වේගවත් සෙමින් ආදී හුස්ම වල වෙනස්කම් දුතිමි. ටික වේලාවක් මට හුස්ම නොදෙනී ගියේ. මගේ ඔළුව කොටස වඩහන් ඇතුලේ බෙල්ලෙන් ඉහළ යමක් තුල හිර වී ඇති ආකාරයකි. මම එලෙසම සිටියෙමි. එවිට මගේ කට ඇදවිගෙන යන ආකාරයක් දැනිනි. තොල් දිය වී යන බවක් දැනුනි. ඒ දෙස බලාගෙන සිටින විට තොල්වල පෙර తත්වය වරහන් ඇතුලේ කටවසාගෙන සිටින ආකාරය නැවත දැනුනි. හිස දෙපස රිදුමක් ඇති විය. මම ඒ දෙස බලාගෙන සිටියෙමි. නැවතද තොල්වල ඇද වීදියේ වී යන తත්වය දැනුනි. ටික වේලාවක් මේ පැවතුනි. පසුව නැවත හුස්ම දැනින්නට විය. ඒ නාසයේ කෙළවරට නොව පපුව උස් පහත් වන ආකාරයට අනුවය. තවද නිින්ද යාමකින් තොරව හිස බෙල්ලෙන් නැමීමද සිදුවේ. මේ මාගේ පරයන්කේ අත්දැකීමයි. සක්මන් භාවනාව. සක්මන් තීරුවක් තෝරාගෙන කීප වාරයක් එහි එහාට මෙහාට ඇවිදිනායයි සිතමින් ඇවිද්දෙමි. පසුව වම දකුණ දෙස ඒ ඒ කකුලේ අවධානය තබා ගනිමින් වාර කීපයක් සක්මන් කළෙමි. එවිට වේගය ඉබේම අඩුවන බව දැනුනි. පසුව වැලි පොළොවට යටිපතුල් ස්පර්ශ වන අවස්ථාවට සිත තබා ගනිමින් සක්මන් කෙලිමි. සෑම පියවරකදීම පොළවේ ස්පර්ශය අත්විඳීමට සිත යොමු කරමින් සක්මන් කළෙමි. සිත නොදැනීම පිටව ගිය අවස්ථාවිය. නැවත සක්මනට සිත පැමිණි විටය පිටව ගොස් තිබී ඇති බව තේරුණි. සිත පිට යාමට සැරසුණු විට විටම දැනුණු අවස්ථාවද විය. පොළවේ ස්පර්ශයන්ට අවධානයෙන් සක්මන් කිරීමේදී දෙපා වල යටිපතුලේ සිත තබා ගැනීම පහසු විය. නමුත් සිත 100%ක්ම පිරිසිදුව යටිපතුලට යොමු නොවන බවක්ද දැනුනි. එනම් নানা ආකාර අරමුණු සිත තුල කරන කලබලයක් අතරින් සිත කකුලට යොමු වන බවක් දැනේ. එසේ නොවි වෙනත් අරමුණු නොදැනීම නොදැනීම සිත යටිපතුලට යොමු අවස්ථාවන්ද දැනුනි. එය පියවර 3-4කට සීමා විය. යලිත් කකුලේ සිට පැවතියද එහි බොඳ වූ බවක් විය. ඒ ආකාරයෙන් නුවද හැකිතාක් දුරට සිත දෙපා වල තබා ගැනීමට උත්සාහ වෙමින් පැයක් පමණ සක්මන් කෙලිමි. මේ මාගේ සක්මන් භාවනාවේ අත්දැකීමය ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු. ඒක අර අන්තිමට විස්තර කරපු විදිහට අපි කොච්චර සතියෙන් හිටියත් අතරින් පැතරින් හිතවිලි වේදනා සංඥා කොච්චරවක්වත් වෙනවා. අපි කිව්වට මේක දිගට මං හුස්ම රැලි 10ක් දැක්කා විනාඩි 5ක් හිටියා කියලා බොරු වෙන්නේ නැහැ. නමුත් ඒක හිතලා කියන බොරුවක් නෙමෙයි. මේ නිසාම වේදනාවක් ආවයි කියන්නේ වේදනාවත් එක දිගට හිටින්නේ නැහැ. ඒක ඇතුලේ කෑලි කෑලි තියෙනවා. හිතවිල්ලක් ආවත් එක දිගට හිටින්නේ නැහැ. ඒක ඇතුලෙන් ඇහිදල් තියෙනවා. සද්දයක් ආවත් නැහැ. එචානපනේ හොඳට බැලුවොත් පෙනේ, සක්මන් කරන හොඳට බැලුවොත් පෙනේ. අරමුණේම හිටිනවයි කියලා තිබ්බත් වෙන දේවල් උකහා ගැනීමේ හැකියාව හිතට ඒ වෙලාවේ තියෙනවා. ඒ නිසා සද්දයක් ආවයි කියවට සද්දයකට 100 100ක් හිත වගලා ගන්න බෑ. ආනපනේ ඕන්න බලන්න පුළුවන්. තක්මන ඕන්න බලන්න පුළුවන්. හිතවිල්ලක වේදනාවක සද්දයකට. නිසා මේ කිසිම අරමුණක් ඝන බහල නැහැ. ඒ අතරින් ඇහිදල් තියෙනවා. අපි කරන්නේ අරමුණ තියෙද්දි ඒ අරමුණේ ආනපන තිනකොට ඒක තියාගෙන ඉන්න බලනවානේ මූල කර්මස්ථානයේ වශයෙන් වෙන මොන අරමුණක් ආවත් ඒක තුලින් හුස්ම ගන්න බව ඒක තුලින් ආනපාන කරන සක්මන් කරන බව දකින්න පුළුවන් වෙනකොට පේනවා අපිට ඕනේ නම් අපේ මූල කර්මස්ථානේ රැක ගන්න පුළුවන්. චෝදනා කරන්න ගත්තොත් බෑ. ඒ නිසා ආනාපානයේදී මේ කරන ප්‍රකාශය බාහිර අරමුණු දිහාත් බලන්න. බලලා යුවා මේ බිත්තියක් වගේ එකක් නෙවෙයි. රිලා දැලක් වගේ. ඒක හරහා බලන්න පුළුවන්. ඒක හරහා බලන්න Taman ඕනේ මූල කර්මස්ථානේ. එතකොට Tamanට තේරෙනවා මේ විනිවිද බලන ගතිය තියෙන තාක්කල් අපට අරමුණකින් බාධා ඉන්නේ නැහැ. එන බාධා 100%ක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවතර නායක ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. තෙරුවන් සිහිපත් කර සුළු වේලාවක් මෛත්‍රී භාවනාව කෙලිමි. මනස සම්පූර්ණ කර ආස්වාස ප්‍රස්වාසයකට සිත යොමු කෙලිමි. ප්‍රස්වාස රැල්ල නාසයේ කෙළවර කඩින් කඩ පවතින බවක් දැනුනි. ඒනිදු දකුණු නාස් පුඩුවට දැනෙන ස්වභාවයක් වැඩි බව වැටහින. ආශ්වාසයේ නාස්පුඩු දෙකටම ඊතා සියුම් සුලම් ප්‍රමාණයක් ඇතුල් වෙන බව දුටුවෙමි. විවිධ ශබ්ද සිතුවිලි නිසා බාධාවන් ඇති වී යයි. ඇති වී යයි. මුහුණේ ඇති වූ කැසීමක් ඉබේම යටපත් විය. කොන්දේ ඇති වූ වේදනාවක් මගහරවා ගත නොහැකි වූ හේයින් පරයන්කේ නැගී සිටීමට සිදුවින. සක්මන් භාවනාව. පියවර 10ක් 15ක් පමණ කරදරයකින් තොරව සිහියෙන් යෑමට හැකිය. විවිධ බාධා ඇති වූද වරහන් ඇතුලේ ශබ්ද රූප මගහරවාගත හැකි බව දැනි. ලනුපැදුරට වඩා වැලි මළුවේදී සක්මණේ සංවේදීතාවයක් ඊට හොඳින් දැනේ. පා එසවීම ඉදිරියට ගෙන යාම තැබීම මෙනෙහි කෙලිමි. පා ඉදිරියට ගෙන යෑම සිත තැබීම මුල මැද අග සිහියට ගැනීමට උත්සාහ කළ අතර පිළිවෙලින් විලුඹ මැද කොට සහ පා ඇඟිලි බිම ස්පර්ශ වන බව දැකීමට පුළුවන්. පා එසවීමේ මුල මැදාග සහ තැබීමේ මුල මැදාග එකවර සිටීම සිහියට නැගීමට නොහැකි විය. එය ඊටාම සංකීර්ණ වූ සංකීර්ණ භාවයක් භාවයකින් යුක්ත වූ හේිනි. තෙරුවන්ගේ සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය හරි ඉස්සලා කියපේක වගේම කිසිම අරමුණක මුලැමැදාක දකින්න බෑ අපට. මුලැමැදාක මුලැමැද්දක්වත් අගපේන්නේ. මුලමැද නොදක්කොත් අග දකිනවා. ඒ නිසා එක එක වෙලාවට දකපුවා එකතු කරලා තමයි අපි ප්‍රකාශ කරන්නේ. ඒක මානපණයේදී 100ක් ඉන්නවා කියලා එකක් නැහැ. අක්මනේ 100ක් ඉන්නෙත් නැහැ. ඒ ඔක්කොම ඉන්න අතරේ සද්ධාහන. ඉන්න අතරේ ගඳ බලනවා, රස බලනවා, හිතිනවා. ඉතින් ඒ නිසා අපි පෙනුමට කිව්වට අන්තිමට බannකොට පේනවා මේක මායාකාරයක් වගේ හිතට අර බුදුරජාණන්සේ දේශනා කරන විදිහට උපමාවක්වත් දෙන්න බෑ කියනවා. ඒක හන්දනං චපලං චිත්තං ස්පන්දනය වෙන වේගය සහ චපල ගතිය මේ මේ මේ ඉන්න ගමන් වෙන එකක් බලලා ආපහු එනවා. හොයන්නම බෑ. ඒක නිසා ඒ බව දන්නවනම් මේ තියෙන දුර්ලභම බව්වලක් තියෙනවා බාහිර අරමුණවලක් තියෙනවා එකක්වත් ඝන බහල නැහැ. ඒ ඔක්කොම ඇහිදල් සහිතයි. ඒකට පෙන්වනට දිගටම වේදනාවක් තියෙනවා, දිගටම සද්ද තියෙනවා, දිගටම හිතවිලි කියලා එකක්වත් එහෙම නැහැ. ඔක්කොම පොඩි පොඩි කෑලි කෑලි තියෙන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න එපා කෙලස් පිළිබඳව. එව්වත් මේ පොඩි ගුලි කරලා ගත්තොත් ඝන බහල වුණොත් බය වුණාට ගුලි වෙලා නැහැ. හරියටම ආනාපානේ මුල බැලුවොත් අග පේන්නේ නැහැ. මුල බැදුන දුනොත් අග පේනවා. ඔන්න වගේ නිකන් මේ සමස්තේ පෙන්වන්න නැති වසංගිල්ලක් මේකේ තියෙනවා. දැන් අපිත් එක්ක මේ සූර්යා ඉඳලා තියෙනවා හඳ ඉඳලා තියෙනවා අවුරුදු කෝටි ගණක් කවදාකවත් හඳේ පිටිපස්ස පැත්ත පෙන්නලා නැහැ. ඒ හැමදාම එක මුණතයි දාන්නේ අපේ පැත්තට. වටේ රවුමක් යනකොට එක රවුමක් කරගෙනවා. ඒකට හන්දේ පේන පැත්ත විතර. අනිත් පැත්ත සිතියම් කරන්න බෑ. ඒ වගේම අපිට පේන්නේ නැහැ පිටිපස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි කියන දැක්කයි කියලා. දැක්කට කොහෙද පිටිපස්සේ දැකලා නැහැනේ. ආන්න වගේ මෙතන මායාවක් තියෙනවා. ඒක දැකගත්ත එක ලොකු දෙයක්. ඒ නිසා අරමුණ පිළිබඳ පිළිව හිතන්නත් එපා 100ක් දැක්කයි කියලා. හිටියයි කියලා. බාහිරින් එන කරදරات 100ක් එන්නේත් නැහැ. ඒවත් එන්නේ ආන්තික වශයෙන් අපිට ඕන වෙනකොට ඒක ඝන බහල කරගෙන අපි ලොකුවට යකා කරගෙන කෑ ගැහුවට ඒ වගේ තංග සම්පූර්ණ ගතියක් නැහැ. මේක වාසියට හරව ගන්නට කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සතිය මුල් දිනට වඩා අද දිනේදී ආස්වාස ප්‍රාස්වාසයේ ඊතා සියුම් ලෙස වැටේ. කලින් තිබූ ගොරෝසු රළු උස්නත් ස්වરૂපය නොඇතෙහි. කෙටි හුස්ම වාර කීපයකට පසු මෙම සියුම් හුස්ම වාර වැටේ. දැන් දීර්ඝ ආස්වාස ප්‍රස්වාස වාර නොවැටෙහි. සියුම් හුස්ම වාරවලට පසුව හුස්ම සිඳී යාම සිදුවේ. මෙම අවස්ථාව හිස් අවකාශයක් දෙස බලා සිටින්නක් මෙන්නේ. හුස්මේ ගැටීමක් අවබෝධ වීමටවත් නාසය ආශ්‍රිත ප්‍රදේශයක්වත් වටහාගත නොහැක. මෙලෙස හිස් අවකාශයේ දෙස බලා සිටීම විනාඩි දෙකක් තුනක් සිදු වී නැවතත් සියුම් හුස්ම වැටහි. මෙලෙස කීප වාරයක් මෙම ක්‍රියාව සිදුවේ. සිත නිස්සබ් හිස් අවකාශයේ රැඳී යන වාර ගණන වැඩිය. ඒ නිදිමත ගතියක් නොවේ යයි හොඳට වැටේ. මේ අවස්ථාවන්හිදී ශරීරයේ වේදනාකාරී ස්වභාවයක් දැනුණද ඒ පිළිබඳ සිතුවිලි සකස් නොවේ. බාහිර ශබ්ද ආවත් ඒවා ඇසෙනවා පමණයි. ඒ පිළිබඳ ගැටීමක් ඇති නොවේ. කලින්ට වඩා වේදනාව දැනෙනවා අඩුයි. මෙම හිස් අවකාශයේ දෙස බලා සිටීමට පැහැදිලි කර දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. නිකන් බගන් නිලා ඉන්නවා කියන්නේ ඕන ඔකට තමයි. බගන් නිලා ඉන්නවා කියන දන්නවද? නිකන් බලන්නේ. ඉතින් භාවනා කරනකොට අන්තිම මේ ඔක්කොම ඉවර කරන්න හදන්නේ මං කිව්වේ දෙකක් කියලා ඉවර කරන්න කියලා. ඔබ වහන්සේ නවත්තන්න කිව්වේ නැති ඉන්නේ. නවත්තන්නේ මගේ දෙකක් කියලා නැතර කරපන් කියලා කිව්වේ. කොමා ලකුණක් දැන් මේ දැන් මේක අරගෙන යන්න හදනවා දිගටම. නැසයි. ඒ නිසා භාවනාදී අතෙන් ආවට පස්සේ නිකන් බලන්න එකයි තියෙන්නේ. ඒක බුදුරජාණන් කියන්නේ අපි කියන්නේ සිංහලෙන් කියන්නේ බකන් දිලා ඉන්නවා කියලා බුදුරජාණන් කියන්නේ දැක්කට නොදැක්කා වගේ ඉන්න. ඇසත්තේ නමුත් අන්දෙක් වලගේ බලාන ඉන්න. හොඳටම බලාන ඉන්නවා. හැබැයි දැක්කේ නෑ වගේ. ඒ නිසා අපි මෙතනින් සතිವಾರේ නමත කරනවා. කීයක් තියෙන ඉතුරුලා? තව ඉතුරු හතක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අනිත් දවසට කල් තියෙනවා. ඒක අනිත් දවසේ පටන් ගන්නකොට ඒකෙන් පටන් අරගන්න. නැත්නම් එහෙම ඕගොල්ලෝ ආයෙ නඩු දාන්න පටන් ගන්නවා නඩුව විරුද්ධව. උසාවිය කරන අසාධාරණේ පිළිබඳව. එයිසා ඒ අනිත්‍යත් එක පටලවා ගන්නත් එපා. නෑ. ඥාක් ගන්නවා. අනිත් දවසේ ඉල්ලව පටන් අරගත්තාම අර මොන හරි අහන ඉන්න මිනිහා තෝල්මන් මටත් තෝල්මන් ඊයේ කියපේකමයි ආයෙ කියවන්නේ. එනිසා ඒ ටික එක පුච්චලා හරි දාලා මේ අනිදාසේ පටන් ගන්නකොට අපි මේ තුනෙන් හතෙන් පටන් ගන්නවා. ඒක කල් දැම්මේ ඇයි කියලා සබාව කරුණාව කරලා සමාව භජනය කරන්න අපිට වෙලා සීමා කරන්න වෙලා තියෙන නිසා. ඒක හේතුව මම ඊ නාපේක නිසා බව මම දන්නවා. ඒ නිසා මේකෙන් පටන් ගැනීමෙන් ඒකට අපි පොඩි අනුග්‍රහයක් කරනවා අනිදාසේ. එහෙනම් අපි ගන්නවා වෙලාව මෙතන ඉඳලා සක්මනකට විනාඩි 35ක විතර කාලයක් තියෙන්නේ. අනිත් ඊට පස්සේ පැය තුන්වෙනි පැයේ 3ට අපි එකතු වෙනවා පරියන්ක භාවනාවකට. ශිරු දිනාටම තෙරුවන් සරණයි